අසුතවත් අසුතවා පුතු ජනෝවරියා නංගදස්සාවේ අරිය ධම්මේ යකෝ විදවරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනී අකෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ සෝ සංඥං අත්තනෝ සමනුපස්සති සංඥාවන්තං අත්තානං සමනුපස්සති අත්තනිවා සංඥාය අත් සමනුපස්සති සංඥායනා සංඥාය අත්තානං වා සමනුපස්සති කී කෞරුණීය ස්වාමීන් වහන්සේ අනිකුත් මේ නිවාසික යෝගාචර මාතෘකාවෙන් සම්බන්ධ කරගෙන අපි බ්‍රහස්පති දවසේ මේ වාගේ චාරිත්‍රානුකූලව ඉස්සනවනේ විපස්සනා ධර්ම දේශනාව පවත්වනවා අදත් අපට ඒ සඳහායි වාරේ පැමිණලා තියෙන්නේ අපි මේ දේශනා බොහෝ විට එකම සූත්‍රයක් ඉදිරිපත් කරන දේශනාවලියක් විදිහටයි පවත්න්නේ අපි මේ අවස්ථාවේදී ඉස්සරහින් තියාගත්තේ චුල්ල වේදාල කියන වටිනා ගම්බීර ධර්ම සාහිත්‍ය කතා සංලාපයක් දෙපසක් මේක මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසිකේ සංග්‍රහ වෙලා තිනවා සම්බන්ධ වෙන්නේ පැරණි අබුසමියන් වශයෙන් හිටපු ධම්මතින සහ විසාක කියන දෙපළ අතරයි. නමුත් මේ ඒ පරණ දරුවන් නැති විශාල බුදසහිත කුල දෙකක දෙන්නෙක්ව හිටපු මේ දෙන්නා මේ සාකච්ඡා වෙන වෙලාව වෙනකොට සර්වචන්නාංශයෙන් ධර්මයෙන් සංඝයාගෙන් සීලයෙන් ප්‍රතිෂ්ඨාව ලැබලා ධම්මදින්නාව රහත් මෙනින්නාංශ නමක් විදිහට වික්ෂුණිනාංශ නමක් විදිහට විසාක උපාසකතුමා අනාගාමි උපාසක කෙනෙක් විදිහට අනා අනගාരിക දෙන්නේගේ හදපතක් කරයි. ඉතින් ඒ වෙනකොට මේ දෙන්න ගත කෙරුවේ බොහොම මෝරණකම්ම සාමාන්‍ය ගෘහ ජීවිතේ බොහොම සාර්ථකව ගත කරලා කියනවා කතා ශරීරය දිහා බලනකොට. පස්සේ ඉතර තද බල මෙහෙයුමක් තද බල එළවුමක් නැතුව දෙන්නම නිකන් අහම්බෙන් වගේ සර්වචනාංශේ සත්‍යධර්මයේ හමු වෙලා කියනවා හමුනට පස්සේ බොහොම සැහැල්ලුව විනිශ්චයකුත් අරගෙන කියනවා මේ ගීකී අතහැරීම පිළිබඳව ඒක හරි විචිත්‍රයි බැලු බැලම නැසිද්ධි බහුල නැතිකමයි පේන්නේ නමුත් හරිම විචිත්‍රයි ඊට පස්සේ දෙන්න අතර වෙච්චි කතා සංවාපයක් ඉතින් මුලදී ප්‍රශ්න කීපයක් අහලා ඒ විසාක උපාසකතුමා තමන්ගේ පුරාණ අඹුව දැන් <clears throat> ධම්මදින මහා රහත් මෙහෙණින්නාන්සේ හම්බ වෙලා කතම්පනයේ සක්කාය දිට්ඨිය හොති කියලා මේ සක්කාය දිට්ඨිය කෙලෙසකින් නම් වන්නේද කෙතකින් සක්කාය දිට්ඨිය වන්නේද කියන ප්‍රශ්නය අහනවා. එතකොට ඒ කලිමුත් අහනවා මේ උපාදානස්කන්ධ පහ උපාදාන වෙන හැටි. ඒ වගේ බොහෝම ගැඹුරු කාරණා දිගේ තමයි මේ සාකච්ඡාව මේ වෙන්නේ. දැන් අපි අද වෙනකොට මේ 8 වෙනි ධර්ම දේශනාව පසුගිය දවස් තුනේම අපි කෙරුවේ මේ කතම්පනයේ සක්ඛා දිට්ඨි හෝති කියන වාක්‍යය. ඒ වාක්‍යයට ප්‍රශ්නයක්, ඒ වාක්‍යයට ඒ ධම්මදිනට තෙරුණාංශේ දෙන උත්තරයත් ඉදාවසෝ විසක්ක අසුතවා පුතඥෝ. මේ මෙහිලා මේ ප්‍රශ්නේ ඉලා මේ ශාසනයේ ධර්මේ නාන ලද සාමාන්‍ය පුතඥයි. ඒ කියන්නේ තාම කීත එල්ලයක් නැති කෙනෙක් කිය හැකියි. ශ්‍රද්ධාවක් තිබුණාට කුසල ඡන්දයක් තාම ඇවිල්ලා නැහැ. කලබලයක් තිබුණාට දිශාගත වෙච්ච ගතියක් නැහැ. එල්ලයක් නැහැ. ආන් එහෙම කෙනෙක් ඒ භවයටපත් වෙන්න එහෙම නැත්නම් යාගේ ලකුණු වශයෙන් උත් වෙන්නනවා. ආර්යයන් වහන්සේ නම දැකලත් නැහැ. ආර්ය ධර්මයේ අහලත් නැහැ. ඒ දින්ගිත්තක්වත් උත්සාහ කරලා හැසිරලා නැහැ. සත්පුරුෂයන් දැකලා නැහැ. සත්පුරුෂ ධර්මයේ අහලා නැහැ. සත්පුරුෂ ධර්මයේ හැසිරෙලා නැහැ. ඉතින් මෙහෙම වුණාම ඒ කෙනාට ශාසනික විවරයෙන් කියන්නේ අසුතවා පුතඥ පුතුඥ කියලා. මේක පසු කාලීන අන්ධ පුතඥ කියන වචනෙට සම්බන්ධ කරලා තියෙනවා. අන්න ඒ කෙනා ඒ ආර්යයන් වහන්සේලා දැක්ක නැති නිසා සත්පුරුෂයන් දැකපු නැති නිසා නිට්ටය වශයෙන්ම මේ ආත්මයක් ඇති කිරීමට හේතු වෙන මේ රූපය වේදනාවේ සංඥාවේ සංස්කාර විඥානයේ මේ කොටස් ඒකාන්තයෙන්ම ආත්මය කියලා ගන්න. රූපං අත්තන සමනිපස්සති වේදනං අත්තන සමනිපස්සති සංඤං අත්තන සමනිපස්සති ආදි වශයෙන් ඒ රූපයමයි ආත්මය වේදනා ළමං විදින වේදනාව ඒකාන්තයෙන්ම අත්‍යන්තයි Tamanටම ආවේනිකයි ආත්මය කියලා ගන්නවා. ඒකම Taman යම් දේවල් ලෝකේ හඳුනාගෙන සඳහා ලබා ගන්න සංඥා ටිකක් තියෙනවනේ. ඒ සංඥා ටික දැඩි කරලා බදාගෙන ඒක ආත්මය කරගන්න. ඒක ඒ අසුතවත් පුතත් යන්නේ ඇති මේ ඊගාවට මේ ප්‍රශ්නේම දෙවෙනි කොටස තියෙනවා කතම් පණයේ සක්කාය දිට්ඨි නොහොති කියලා කෙලෙසකින් සක්කාය දිට්ඨිය අපි ඇති නොකර ගන්නවද නැත්නම් නැති කර ගන්නවද කියන එක ඒකට මේ වචන වලින්මයි උත්තර දෙන්නේ සම්මතින්න මේනින්නාංශේ ආර්යනාංශලා දැකලා සත්පුරුෂයන් දැකලා ආර්ය ධර්මයේ අහලා සූර වෙලා සත්පුරුෂ ධර්මය අහලා සෝර වෙලා එහි විනය දර වෙලා අහලා විනයකේ හැසිරීලා එහෙම කෙනා මේ සැක කරනවා. එහෙම නැත්නම් මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් විදිහට මේ රූපය ආත්ම වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් වේදනාව වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් ආදි වශයෙන් අඩු ගන්න සැක කරන කතියක් තියෙන නිසා එයාට අර දැඩිශේ රූපයමයි වේදනාවමයි කියන විදිහේ අන්ධ ගාතියක් ඇත්තේ නැහැ මේ ඇසරණ ගතියක් තියෙනවා. යම් ප්‍රමාණයකට දෙකම පේනා වගේ ධර්මයේ ගැඹුර පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ රූපය ආත්මයයි කියලා ගන්න ගතියෙත් අරගෙන සැක කරන ගතියෙත් සැක කොට සැක හැරගෙන නිවන් දකින්න ගතිය කියන මේ තුන ප්‍රතිපදාව වෙනවා. රූපය ආත්මේ නෙවෙයි කියලා ගත්තොත් කවදාකවත් නිවන් ප්‍රතිපදාවට වැටෙන්නේ නැහැ. එනිසා මේ මුල් පටලවිල්ල මේ ගානට දී ඇති සාධකයක් වශයෙන් තියෙන්න ඕන. ඊට පස්සේ ඒක සැකකරන එකට ආර්යනාසල දකින්න ඕන. සත්පුරුෂනාසල දකින්න ඕන. බුදුබණ අහන්න ඕන. දැකලා සැකකරලා වැටෙන්නත් ඕන. මෙච්චර ලෝකයේ ඔක්කොම රූපය ආත්මය කියලා ගන්න මම විතර සැක කරනවා කියලා තමන් ඒකට පසුබාල පසුබාල කවදා හරි ඒ සැකේ නිසා මතුවෙන පුංචි පුංචි අත්දැකීම් එකතු වෙලා දවසක සැක වේදා හිතව දැක ගන්නවා දැන ගන්නවා කියනකොට ඔය විදර්ශනා මාර්ගයේ කාංකා විතරන විසුද්ධිය ඒ ආවල තියෙන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය හිත වෙනවා ඊට පස්සේ තමයි මේ මේ විසුද්ධි දෙකට මේ නිසා යම් අනිත් සූත්‍ර සාධක කරගත්තොත් පුත්‍රජාන වංශයේ මේ ධම්මච්චිතිය කියලා සඳහන් කරලා තියෙනවා අටුවාචාරින් වහන්සලාන් අතරම ධම්මච්චිතාණේ කියලා සඳහන් කරන්නේ විශේෂයෙන්ම පච්චේ පරිඥාණයට ධර්ම වල ආදනමත් සහිතව ප්‍රත්‍යත් සහිතව දැනගන්නා ඥානෙට කියනවා ධම්මට්ඨිති ඥානෙ කියලා. ඒ කියන්නේ ධර්මයේ පදස්ථානයක් ලැබලා. ධර්මයේ ස්ථිර බවක් ලැබලා නැත්නම් ධර්මයේ පිහිටක් සරණක් ආධාරයක් ලැබලා. ඉතින් මේ ධම්මට්ඨිති ඥානෙ දක්වාම මනුස්සයෙන්නේ කාමයේ පිහිට කරගෙන කාමයේ පදනම් කරගෙන කාමයම ඉගිනකාතාරාතිරම්මනින්දයි සපපෝසත්කම්මනින්දයි මම ජීවිතේ සාර්ථක කරුවක් නැද්ද කියන එක බලන්න කාමයේ ඉස්සර කරගෙන යන්නේ. ඔය ධම්මටිච ඥාණයට යනකොට ඒ පුද්ගලයාට ආර්යනාන්සල දැකලා සත්පුරුෂයන්වන්සල දැකලා ඒ මේ හැම දෙයකම ප්‍රත්‍ය හොයාගෙන යනකොට එහෙම Taman වශයෙන් විදිය යුතු පුද්ගලෙක් ආත්මවාදීව ගත යුතු පුද්ගලෙකුත් නැති අතර මේ තුලින් ඇතිවෙච්ච මේ තාරාතිරම් මැනිල්ලෙන් තමයි මේ සංසාරේ කොක්ක වදින්නේ කියන එක තේරෙනවා. නිකම්ම නිකන් නිකමෙක් වෙන්න උත්සාහ කළොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඉස්සල්ලා තාරාතිරම් හොයන්ට හදන කෙනෙක් වීම තමයි මේ රූපේ මම කියලා අල්ලනවා සංවේදනා මම කියලා අල්ලනවා සංඥා මම කියලා අල්ලනවා සංස්කාර නැත්නම් මම කියලා අල්ලනවා විඥානේ මම කියලා අල්ලනවා ඒක කාගවත් දෝෂයක් නෙවෙයි ඒක මේ ගාන හදන්න දී ඇති ගාන තමයි වෙන්නේ එතන දත්තේ ඔච්චරයි ඒක උපකර නෑ කියන්නේ නරකයි අනිවාර්යයෙන්ම හැම කෙනාම රූපේ හරි වේදනා සංඥා සංකාර විඥාන කියන එක කල්ලාගෙනමයි ශාසයට බයින්නේ එහෙම නැත්නම් එයා මේ සත්පුරුෂෙක් වෙන්නේ එහෙම නැත්නම් යා බණක් අහන, එහෙම නැත්නම් යා සීල සමාධි ප්‍රඥා පුරන්නේ, එහෙම නැත්නම් යා රාග දෝෂ මොහ දුරු කරන්න උත්සාහ කරන්නේ. එහෙම කරගෙන යනකොට ධම්ම ත්‍ිතිය ලැබනකොට තමයි එලෝටක් නැති මෙලෝටක් නැත්තටපත් වෙන්නේ. අර කාමයේ පැත්තෙම සාර්ථක වෙන්න පටන් ගන්න එකයි ඇත්තට තියෙන භයානකම දෙක අර පැත්තෙන් නිකාමලාභී නෛෂ්ක්‍රමයේ කාමයෙන් වෙන්වීමේ හැකියාවල පහසුයි. පහළ වෙනවා. අන්න එතනදී හම්බෙන තත්ත්වෙද කියනවා ධම්මටිඨිය කියලා. ධම්මටිඨියේ ඉඳගත්තර පස්සේ මඩේනෝ පින්න වගේ එලිපත් ඉන්න බල්ලා වගේ තමයි මේ මනුස්සයා. ඊට පස්සේ යට ඕනනම් ඊටාම සාර්ථකව කාමභෝගී වෙලා කාමවස්තුන් වල පීනන්න පුළුවන්. හැම වෙලාවෙම නෙමෙයි බොහෝ විට. ඒකට හේතුව මේ ධර්මයේ කටයුතු කරනකොට බොහෝ ලාභ සත්කාර ලැබෙන්න පටන් ගන්නවා. නිසා අනිවාර්යයෙන්ම මේ පුද්ගලයාට ධර්මයේ දඩමීමක් කරගෙන සෑහෙන පටලවිල්ල පටල ගන්න පුළුවන් අනු පටලන්න පුළුවන්. ඒ මොකද එයා සත්පුරුෂය දැකලා තියෙනවා, කල්යාණ මිත්‍රය දැකලා තියෙනවා, සත්පුරුෂ ආහාර දෙනවා බණ. සත්‍යධර්මයේ අහලා කියන හැසිරලා තියෙන අනාගතක් තියෙනවා. අද සාසනේ ඔන්න ඔතනයි තියෙන්නේ. බාහිර සාසනේ 100 100ක් වගේ ඔන්න ඔතනයි තියෙන්නේ. ඒක කෙලින්ම සම්බන්ධ වෙන්නේ මේ සංඥාව සම්බන්ධව තියෙන පටලවිල්ලට. ඒ නිසා ධම්ම ත්‍රිඥාණයට ගිහිල්ලා ආපහු වැටෙනවා කියනකොට ඒ පුද්ගලයා ගැන එතෙන් කියලා අනාගත පුද්ගලයා ගැන අටුවාචාර්ය වංශය පව පිළිගන හොඳ පින්වන්ත හොඳ ඥානවන්ත හොඳ අවස්ථාව ලැබිච්ච කෙනෙක්. භාවනාවේ සාර්ථකත්වයේ නිසාම ධර්මයෙන් පහළ වෙන ධම්ම ධර්මයෙන්ම පහළන කුලප්පක් වෙනවා. අනිත් කුලප්පුවේදී යාර තේනවා අනිකුත් මේ අන්ධ ප්‍රසජනයට නායකත්ව දෙන එක ලේසි කියලා. ඒ නිසා මේ වෙලාවේදී අලිපන්තියක සමාජිකත්ව ලැබුණාට වැඩිය බලුපන්තියක නායකයෙක් වෙන්නේ කොහොඳයි කියලා හිතනවා. ඊට පස්සේ බල්ලොත් එක උදිය ගත්තාම අනිකාන මැක්කෝ කනවා කියලා කෑ ගන්නවා. ඒක ඉන්නේ යම් පිනක් ඇති යම් ප්‍රමාණයක සත්පුරුෂෝ දැකපු යම් ප්‍රමාණයක කල්යාණ මිත්‍රෝ දැකලා බණත් අහලා දක්ෂ වෙච්ච කෙනා. මේක තමයි සාසන තියෙන විශාලම සෝතපාලුව. කලවන්න බැරි පිළිලයක් මෙතන තියෙන්නේ. ඉන්නේ එතනදී සංඥාව තමයි මේන මේ දිගිරි දහරුවට මේ පටලැවිලට හේතු මේ සංඥාව ඒ පුද්ගලයා දිගින් දිගටම ආශීවණය කළොත් වැරදි සංඥාව. අනිත්‍යයට වැඩි සීලවන්තයි අනිත්‍යයට වැඩි කල්යාණ මිත්‍රදා කරලා තියෙනවා අනිත්‍යයට වැඩි. ආර්යනාථලා කරලා තියෙනවා අනිත්‍යයට වැඩි. කැපකිරීම කරලා තියෙනවා අනිත්‍යයට වැඩි. බණ දාන්නවා. දැනගෙන එයාට හම්බෙන විශාල ශේෂ්ඨයක් දැන් අර පැත්තේ මේ පැත්තේ දෙපැත්තේ වෙන් කරකලා ඉන්න පුළුවන්. මේකේ අමතර මේ ධම්මටිචයක් මේ ලැබලා තියෙන්නේ මේක මේ උගුර ඉර වෙන තනක් මේක ඉලිපත්තක් මේක මඩේ හිටෝක ඉන්නක් මෙතෙන් දෙකනේ නිවන ධ්‍යාන අදිශීල අදිචිත්ත අදිප්‍රඥා යන වෙනුවට මෙතන හැසිරෙන්න පටන් අරගත්තොත් අභිරමණය කරන්න පටන් අරගත්තොත් ඒ පුත්ලම මේ සංඥා සත්‍ය චිත්ත tattරපත් කරගන්නවා ඒතර පිළියම් කරගන්න බැරි tattට පිළිකරණ කියලා කියන්නේ සෑහෙන කෙනෙකුට අල්ලන්න බෑ. බුදුරජාණන් වහන්සේ පවා ඒ චිත්ත tattරපත් වෙච්ච කෙනා පිළිබඳව සැක කරනවා. ඒක කුණ වෙන එක තමයි ditthi කියන්නේ. ඒ සංඥා චිත්ත ditthi වශයෙන් තමයි අපි මේ රූපය පිළිබඳ මේ කරන දෙල්ලමෙන් ගිහිල්ලා ඒක ජය ගන්නකොට හිර වෙන තැන තමයි චිත්ත tattwe. චිත්ත tattwe සමහරලාට අධිචිත්ත භාවනාව, චිත්ත භාවනාව, සමාධි භාවනාව කියලා කියන්න පුළුවන්. ඔය වැඩි කරනාට සමාධිය හරියන එකනට මේ අභිඥා පැත්තට යන්න පුළුවන්. එහෙම නැත්නම් සමාධියම අභිරමණය කරගෙන තමන්ට සප වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ප්‍රඥාවට පාදක කරගන්න පුළුවන්. අන්නේතෙන්දී ප්‍රඥාවට පාදක වෙනවා කියන එක මනුස්සාත්ම භාවයක් ලබනට ඇති දුෂ්කරයි. එහෙම නැත්නම් කනකත්තාව වේදි තුලින් ආස බලන්න වගේ වැඩක්. ඒක නිසා අපිට බණ අහන්න වෙනවා මේකේ. ධර්ම සාකච්ඡා කරන්න වෙනවා අපිට. අපිට අනුන්ට පවරන්න වෙනවා. අනේ මටත් එහෙම මං ඇවිල්ලා තියෙනවනේ පෙන්ලා දෙන්නේ කියලා. මොකද මේ සංඥා පිළිබඳ විපල්ලාශය කවමදාකවත් Tamanට වැටහෙන්නේ නැහැ. වැටහීමේදී ඉච්ඡා බංගත්වයක් වෙනවා. මොකද මේ සංඥා බොහෝ විට වැඩ කරන ෂට ක්‍රම වලට මායාවී ක්‍රම වලට සහ වංචනික ධර්ම ස්වરૂපේ. ඒ නිසා හැම කෙනාට වැඩිය තමයි ලොකුයි මටයි හරගියේ මමයි සියල්ලන් අතර සාමාන්‍ය මට්ටමට එහා ගිය කෙනෙක් කියලා මෙයා ඒ අර කටුව තුනක් පළඳ ගන්නවා. ඉතින් මට පුද්ගලික වශයෙන් මට පෙන්නේ මේක තමයි අද සාසන තියෙන ප්‍රධානම සෝතපාලුව. ඉතින් ඒ ඇත්තෝ කෙනෙකුට ඒ වදයක් තේරුම් ගස්සලා ඒ පුද්ගලගේ සංඥාව අත්‍යවශ්‍යයි මේ නිවන් ගමනට. නමුත් ඒක සංඥාවක් බව දැනගනකොට චිත්ත tattරපත් වෙන දෙන්න එපා. කරුණා කරලා මේ ශාසනය ගැන හිතන්න. මේක ඉස්සර හිටපු පෙතිරවාදී කිනාපු තෙනුන්නාසලා වැඩ කරපු ගැන හිතන්න. ජය පරාජය ගැන හිතන්න එපා. ඒ චුකන ආදර්ශය ගැන හිතන්න කියලා සාමාන්‍ය බලන්නේ මේ වුණ කරා. ඒකට බලවත් මේ කල්යාණ මිත්‍ර සේවනයක්. එහෙම නැත්නම් <clears throat> ආදර්ශය චරිතවසේ. එහෙම කෙනෙකුට විතරයි මේ සංඥාව පටලවාගත්ත කෙනෙකුට මේ පැටලලා තියෙන සංඥාව කියලාවත් තේරුම් කරලා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේක කොච්චර භාවනා කරත් එතන බැටලිලා ඉන්න ඇත්තන්ගේ පින්වන්තකම දිහා බලනකොට පේනවා ඒකට තදින්ම දෛවයේ බලපාන එහෙම නැත්නම් විශාල යුග අවශ්‍යතාවය බලපාන. ජීන්සා මේ චෛතසිකය සංඥා චෛතසිකය හරිම විචිත්‍රයි. හරියට දැනගත්ත පස්සේ මුළු ලෝකෙම හුදු විකඩන් නඩුවක් මඩුවක් විතරයි. බුද්ධම හුදු මේ කොලම් අඩුවක් විතරයි. කොහේ සංඥාව කියලා කියන්නේ යමක් හඳුනා ගැනීම සඳහා තියෙන සලකුණට. මොකද අපිට ඒක සලකුණක් තබන්න වෙන්නේ යමක් නැවත පාවිච්චි කරන්න වෙයි කියලා අපි ළඟ හිතක් ආවොත්. මෙන්න මේ නැවත පාවිච්චි කරන්න වෙයි කියලා නැවත හිතක් කෙන එක තමයි මේ ස්වභාවික වරණය කියලා කියන්නේ. මේක දිගේ තමයි ශාස්ත්‍රඥතුමා සම්පූර්ණයෙන්ම පරිණාමවාදී විස්තර කරේ. දවසකට අපිට අපේ ඇහැ ගත්තොත්, කන ගත්තොත්, නාසය ගත්තොත් මේ හයම ඇහැ කන දිව නාසය කය මන කියන මේ හයම විවෘත කරගෙන ඉන්න වෙලාවේදී හයටම සංඥා එනවා කිලෝරකට. සංඥාම කියන්න බෑ. අපි කියනවා නිමිති කියලා ඒවට. ආරම්මන කියලා කියනවා. මේ ආරම්මන එනකොට ඇහැ බැලුවත් ඇහැරලා බැලුවට පස්සේ අපිට පේන වස්තු ප්‍රමාණය වර්ණ සහ సంతාන අනන්ත අප්‍රමාණයි. ඒ දේ කොයි එකද මම බලන්නේ කොයි එකද මට පේන්නේ කියනකොට නැත්නම් මම එල්ල කරන්නේ මොකද්ද මට ඒ එල්ල කරනකොට පේන්නේ මොකද්ද කියන එක අනුව සංඥා චින්තිත සංඥාව අනුව තමයි ඔක තින්දුවේ. මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඇහෙත් එහෙමයි. කනෙත් එහෙමයි. කනට ඇහෙන ශබ්ද වලින් කොයි එකද මට ඇහෙන්නේ කොයි එකද මම අහන්නේ කියනකොට ලොකු සාංශ ඉන්න කාලේ කිව්වා අද විතර බණ කියන යුගයක් බුදුහාමුදුරුවෝ කාටවත් තිබුණේ හැම නාලිකාවම වැක්කෙනවා. රේඩියෝ හදාගෙන බණ කියනවා, පොත් ලියනවා, ගස්කල් ගානේ බණ කියනවා. නමුත් සටනරක් වෙන තාලේ බලනකොට ලොකු සාංශික වචනෙම කියනවා මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. කටුකුරුන්දී ස්වාමීන් වහන්සේ කියනවා බණ જાති දෙකක් තියෙනවා. අහන බණ සහ ඇහෙන බණ කියලා අද බණ වලට කරන නිග්‍රහව නිසාමයි ධර්ම ගෞරවය නැති නිසාමයි මෙච්චර බණ අචීර්ණ කියලා තියෙන්නේ. අපි নানা ආකාර වැඩ කරන ගමන් බණන්නේ. ඒ ඇහෙන බණ මේ කණින් ඇවිල්ලා ඒ කණින් යනවා. නමුත් අර ධර්ම ගෞරවයෙන් ඉඳගෙන පිටාගෙන බණක් අහනවා කියනකොට විනාඩියක් දෙකට වැඩි ඉන්න බෑ. විශේෂයෙන්ම ඔය නිබ්බාන පරිසංයුත්ත එහෙම නැත්නම් ශූන්‍යතා පරිසංයුත්ත දේශනාව කරන්න යනකොට කොහොමඩක්වත් ඉන්න බෑ. එල්ලේ හිටින්නේම නැහැ මොකද කෙලින් කරපු ඉදිකටකට කොච්චර අබවැක් කෙරුවක්වත් එක ඇටයක්වත් ඉදිකටට උඩ බැලන්ස් වෙන්නේ නැහැ. ආන්නේ තරමටම ශබ්ද, ගන්ධ, රස, පහස, හිතවිලි කියන්නේ කොයි එක ඊගාට මුලිච්ච වෙයිද කියලා කියන්නේ සම්පූර්ණ ස්වභාවික වර්ණයක්. කියනවා තමයි අපේ අපේ පරිණාමයේ තියෙන දේ අපි ඊගා චිත්තක්ෂණේ තියෙන්නේ. මේක විකල්ප સંદર્ભයේ තමයි ඔය ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා මේක දේවයන් වහන්සේගේ විනිශ්චය කියලා ගත්තේ. ඊගාට එන එක උඹට අයිති නෑ. උඹට කිසි බලයක් නෑ. මේක දෙවියන් වහන්සේ තීන්දුව කරලා ඉවරයි. උඹට තියෙන්නේ ඒකට දෙවියන් ස්තුති වේවා කියලා යැපෙන එක විතරයි. ওই මත දෙක අද ඇමරිකාවේ උසාවියට ගිහිල්ලා තියෙනවා. අපි ඉස්කෝලේමයි උගන්වන්නේ ස්වභාවික වර්ණයද නැත්නම් දෙවියන්වහන්සේගේ නිර්මාණය කියන එකද කියලා. ඉතින් ස්වභාවික වර්ණය ගැන කතා කරන්නත් කියන එක විද්‍යානුකූලයි කියලා. නමුත් දේව නිර්මාණය ගැන කතා කරනවා ඒකත් තාම මූල ධර්මයක් විතරයි ඔප්පු කළ නැහැ කියලා. ඒ නිසා ඒක කියනවා නම් අනිවාර්යයෙන්ම එයාට මේ දේව නිර්මාණවාදී කියන්නේ දිව්‍යංගයේ ආධිපත්‍ය තමයි වැඩ කරන්නේ කියලා. ඉතින් අද විශාල සමහර ප්‍රාන්තවල ඒ පරිණාමවාදී ස්වභාවික වරණය ජය අරගෙන තියෙනවා දේව නිර්මාණවාදී ගන්නේ යුතු නැහැ කියලා විස්තර විශ්වාස කරනවා. විශ්වාස කරගෙන විනිශ්චය කරනවා. නමුත් සමහර කඩිය විශේෂයෙන්ම ඇමරිකන් චර්ච් එක තාමත්ම බලවත් මේක රෝමේ කතෝලික අකට වැඩිය ඒ තම ජනප්‍රියයි. ඒගොල්ල කියනවා ඒක කැතයි. තාම ඔප්පු කරමු නැති මේ ස්වභාවික වරණය ඉස්සෝලේ විශේෂ ඉස්සරහ අතුල් කරනවා නම් ඒකට විපක්ෂයක් වශයෙන් තියෙන මේ දේව නිර්මාණවාදී අතුලත් කළ යුතුමයි කියලා. පාඩ බුදුරජාණන්සේ මේ තිකේදි මධ්‍ය ප්‍රතිපදාව ගන්න. බුදුන්සේ 100ක් සබාවක වරණය ජීවන කවදාකවත් මිනිකුත් නිවන් ලබන්න බෑ. ඒ වගේම දෙවනි මාර්ග ඥාන කවදාකවත් නිවන් ලබන්න බෑ. නිවන් ලබනවා දෙයයන් ආශයට. ඒක උන්ද දැනගෙන තියෙන බයි අපිට නිවන් දෙන්නේ. බුදුන්සේක සැකරනවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ ලක්ෂයක් අරමුණු අප කරා පැමිණෙන කොයි එක තමන් අල්ලන්නේ කියන එක එකක් දෙක ඒ අල්ලගෙන එක නැවත පාවිච්චි කිරීම වෙයි කියලා හිතලා ඒකට ලේබල් එකක් ගන්න එක දෙවෙනි එකක්. ඒ <clears throat> ලක්ෂයක් අරමුණු වෙච්චි. ලක්ෂයක් අරමුණු කියන එක මම අදහස් කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ හය ප්‍රධාන නාලිකා හයක්. ඒ හයෙන් රූප කිව්වහම පුදුමාකාර જાති තියෙනවා රූප ඇත්ත කරුවෙන් පස්සේ බලන්න. මම කිව්වාගේ කනට ශබ්ද නාසයට ගඳ දිවට රස කිව්වහම විවිධ ආහාර ಜಾති සුඛභෝගී යාන වාහන ඇටපුට කොට මෙට්ට ගවල් දොරවල් කිව්වහම කවදාකවත් නැති විදිහට අපි අද උලුප්පලගෙන තියෙන්නේ. ඊතර ධර්මතා කිව්වට පස්සේ අවුරුදු 6 පයින්නකොට කොල්ලෝ කොල්ලෝ කෙල්ලෝ දැන් ඔය සෑම ක්‍රීඩාවක්ම කරනවා. ඉන්ටිවිජුවලි බොහොම දියුණුව කියලා කියනවා. මේකෙන් අදහස් කරන්නේ අපේ ඊගා චිත්තක්ෂණය මොන විදියෙන්වත් තීන්දුව කරන්න බෑ කියලා. ඒකම වචනාලිකේ පිටසදිච්චි රිලෙවෙක් වාගේ මේ බය කෙරුවට පස්සේ කොයි අතරට පැනද කියලා ඌ දන්නේ නැහැ එළවණ මිනිහා දන්නේ නැහැ ඌට බලන්න විතරයි වම ගන්න බලනකොට පැනලා ඉවරයි අන්නේ මේ පිස්සු ලෝකෙදී තියෙනවද කියන කොට න්‍යායපත්‍යය ඒ තියෙනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ පුළුවන් ද කෙනෙකුට න්‍යායපත්‍යය පවත්වා න්‍යායපත්‍යය පවත්වා කරන් ආත්මයක් තියෙනවද කියලා බැලුවොත් හැම කෙනාම ගැරඩියෙක් නෙමෙයි ගැරඩි හැවක් වාගේ ඊගාව චිත්තක්ෂණේ කවුරු කුප්පයිද කෝකට කිපෙයිද ඒ කිපෙන දෙයෙන් කොයි එක තරහෙන් හෝ ආශාවෙන් හිතේ සටහන් කරගනිද කියන එක ඇත්තට මෙතන එක විදිහට දෙයන්නාන්ති කියලා කියන තරම් වටිනවා ඒ තරම්ම අහඹයක් එක සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් කියන්නේ සම්පූර්ණ ස්වභාවික සිද්ධියක් ඒක ස්වභාවික වරණයක්. ඉතින් වෙච්ච දෙයට එන්නසේ ඉරුදු අපි මොකද කරන්න කියන එක විතරයි කියන්නේ. නමුත් සර්වඥා චිත්තාවත්ම ලස්සන්ට මේකේ තියෙන කුණ තමයි නිරුම හටගත්ත මාඩ දොහරුව වගේ මේකෙන් ඕජාව ලබාගෙන උන්වහන්සේ සඳහන් කරනවා ඔබට එකයි කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ cognition recognition කියලා ඉංග්‍රීසියෙන් කියන තැන දැනගන්නවා ඊට පස්සේ හඳුනා ගැනීම සඳහා ලේබල් එකක් තියෙනවා කියන එක බුදුහාමුදුරටත් එකයි දේවදත්තටත් එකයි කතෝලිකයටත් එකයි මිත්‍යා දෘෂ්ටියටත් එකයි කල්යාණ සත්පුරුෂයටත් එකයි අන්ධ පුත්තජනටත් එකයි දේවල් තෝරේ ගලනවායි කියන එක අපි පෝසත්කම කියලා හිතාගෙන ඉන්නවනම් අපි ආරණ්‍ය වාසිකමට කැමති නෑ. රුක්ක මූලගත වෙන්න කැමති නෑ. ශූන්‍යකාර වෙන්න කැමති නෑ. අපිට ඕනේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහිත ලෝකෙ. ඒකදේල අපි කියනවා අපිට වික්ෂිප්තයි. වික්ෂිප්තෙන් ඔක්කොම જાති වට කරලා ඒ හිත තිබ්බට පස්සේ මොකද කරන්නේ කියන්නේ? ඒ නිසා සර්වචනanse කියනවා මේක මෙහෙමයි මේක ආග දෝෂයක්වත් කර්ම දෝෂයක්වත් එහෙම නැත්නම් මේ අවිචාරවත් ගතියක්වත් හිතේ තියෙන මේ කෙලෙසයක්වත් නෙමෙයි මේ ස්වභාවය මේ හිතේ හැටි අපිට මේ සංඥා පිළිබඳ දැනගන්න මේක කිසිසේත්ම නුසුදුසුකමක්වත් අභෞවිය තත්ත්වයක්වත් නෙමෙයි මේක දැකිය හැකි යථා භූත සම්මප්පඤ්ඤාය දත්තබ්බම් මේකේ ඇති හැටිය මනානුවණින් දත යුතුයි දැකීමේදී තමන්ගේම සංඥාව වෙන කෙනෙක් එකක් වගේ බලනවා කියන තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. මේක බොහෝම අමාරුයි. මොකද හේතුව මේ සංඥාවේ තියෙන ෂටගති නිසා. මේ සංඥාවේ තියෙන මායාවී ගති නිසා. මේ සංඥාවේ තියෙන වංචනික ගති නිසා. ඒ විදිහට තමන්ම තමන්ගේ සංඥාවේ තිබියනි ෂටගති මායාවී ගති වංචනික ගති බැලීමට තරම් අවංක නැත්තම් යටහත් පහත් නැත්තම් බුදුජානක කියනවා මට නම් කොහොමඩක්වත් ඒක කරලා දෙන්න බෑ කියලා. වෙන සාස්ෘණ ආශ්‍රය කියන එක මට දෙන්න මම කරලා දෙන්නම් කියලා. බුදුන් කියනවා කොහොමඩක්වත් මට ඒක කරන්න බෑ. මට උඹට කියන්න පුළුවන්. උඹ උඹ ගැන විනිශ්චය කරනවා උඹ කවුරු හරි විනිශ්චය කරනවා නම් ඒ විනිශ්චයට අනිවාර්යයෙන්ම සංඥාව බලපානවා. ඒ සංඥාව මත උඹ විනිශ්චය වෙනවා. ඒක යේසුස් වහන්සේ කෙලින්ම කියලා දෙනවා උඹ යමෙක් ගැන විනිශ්චය කරුවොත් යක්ෂයා උඹ ගැන විනිශ්චය කරයි කියලා. ඒක විනිශ්චයට තනි කරම බලපාන සංඥාවක්. ඒ නිසා මේ සංඥාව කියලා කියන්නේ මිරිඟුවක් බවට. කෙනෙකුට තමන් මේ ගන්න හැම දෙයක්ම හුදු මිරිඟුවක් විතරයි කියන එක බාර ගන්න ගියාම ඒ මනුස්සයා තුළ ධම්මට්ටිය තියෙන්න ඕන. එහෙම නැත්නම් මේක පිළිබඳ සැකයක් තියෙනවා. මේකෙන් තමයි ජීවත් වෙන්නේ අම්මා කියන්නේත් එහෙම තමයි තාත්තා කියන්නේත් එහෙම තමයි අක්කා නංගි මල්ලි තේරම සංඥා තමයි. ඒ තුලින් ඇතිවෙච්ච ජීවිතයක් නෙමෙයි යන්නේ. ඉතින් කෙනෙකුට හිතනවා මම සාර්ථක නිසා විශේෂයෙන්ම යම් කිසි කෙනෙක් කාර්තික දේශපාලන සමාජික සාර්ථක කරලපුවට පස්සේ එහිතන අනිවාර්යයෙන් මගේ සංඥාව මට අත්කුසලයේ සලසනවා මට ස්වార్థය සලසනවා කියන්නේ. ආර්ථික දේශපාලන සමාජික නොලබුපෙකන වෛරකන. මම මහා කාලකන්‍යා මට මේ තියෙන ආණ්ඩුව හොඳ නැහැ මේ වැස්ස හොඳ නැහැ මේ එහෙම නැත්නම් දෙයියන්ගේ මට අනුකම්පාව සමාවක් නැහැ කියලා එමස වෛර කරනවා සරත් නැහැ ඊට. ඉතින් නිසා කිනකොට විපස්සනා කරලා හොඳ ශීලක පිළිතලා යගේ හොඳ සමාධියක් ඇති කරගෙන මේ සංඥාවට එන්න ඇරලා සීමිත සීමිත විචල්්‍ය සාධක රාශියක් මත බොහෝ දේවල් ස්ථිර සාර කරලා එකක් එන්නාල ඒක දිහාම බලා හිටියොත් මේකේ තියෙන ෂටගතිය මේකේ තියෙන මායාවී ගතිය මේකේ තියෙන වංචනික ගතිය සහ මේකේ තියෙන මිරිඟු ගතිය ඒ මනුස්සයා සියදීන අසගතත් පුදුමෙන් නම් එපා වාකාවක් පුදුම වෙන්න නැකයි. ඒ තරමටම ඉච්ඡාබංගත්වයක් ඇති වෙනවා කුමන නැටුම් කිලි කවට සිනාදා කියලා. ඒ නිසාමයි මම හිතන කච්චි භාවනා කරන්නේ නැත්තේ භාවනාව මාරු නිසා නෙවෙයි. භාවනා ඒ තරම්ම සරලයි. නමුත් අපි අර අරගෙන යන්න යන කටුටුන්න මේ කාඩ්බෝඩ් ඔටුන්න ගලවන්න අපි කැමති නැහැ. අපි මේ කරන්නේ තමන්ම කිචි කවාගෙන hina වෙන hina විල්ලක් බව දැනගන්න කැමති නැහැ. ඒ වගේම මේක තව කෙනෙක් එක්ක විවෘතව සද්ධාර්ම සබ්‍රාමචාරින් කෙනෙක් එක්ක විවෘත සාකච්ඡා කරන්න ගියාම ඒ වෙනකොට අපි ගినాප හොඳ නරක හරි වැරදි පැත්තක තියන්න වෙනවනේ අඩු ගන්න සාකච්ඡා මේලේ මේසෙට ඒ තරමටවත් අපි මල්ලපොත් බීම තියන්න කැමතියි ඒ තරම්ම අදානගායි ඒ තරම්ම දුප්පටි නිසා ගිය අදානගායි කියන්නේ අල්ලගත්ත දේ අල්ල බදා ගන්නවර කිඹුලා මොකද්ද බදාගත්තා දුප්පඩෙන් සබ්දී කියලා කියන්නේ Taman දැනගත්තත් මේක වැරද්දක් කියලා අනුන් පෙන්නුවත් ඒක පැත්තක තියන්න කැමති නෑ. අරකට අර වැරදි බවක් දැනගෙන ඒ සඳහාම නැවත නැවත උපාරම්භ එකට එක කියන්න පටන් ගන්නවා. අන්තිම වාදෙම දිනන්නේ ඉඳ තියෙනවා නමුත් පරාදයි. ඒ සමේ සංඥාව කොහොමද වැඩ කරන්නේ කියන එක අවබෝධ කරගන්න ඒකට අනික්කරම රැඩිකල් වාදී වෙන්න වෙනවා. තනිකරම විප්ලවීය හැඟීමක් ඇති කරගන්න වෙනවා. මොකද මේ සංඥාව අත්‍යවශ්‍යයි මූලික මූලද්‍රව්‍යයක් වශයෙන් ප්‍රතිපදාවට. ඒ සංඥා වෙනසක් නොවුනොත් ඒ කියන්නේ මනස භාවනාවේ විපස්සනා පැත්තට බලන්න වැඩක් ලා නැහැ. කොහොමද වෙනස් වෙන්නේ? මොකද්ද මේ බලාපොරොත්තු වෙන වෙනස කියනවනම් ඒක බොහෝමත්ම දෙබිඩි. එච්චර මේ 84000 ධර්මස්කන්ධය කියලා තව කියන්න වෙන්නේ ඒකයි. ඒ මොකද අපි සතිය ගැට පැටුවක් විතරක්. සතිය කියන චෛසිකේ ගත්තොත් සති චෛතසිකයේ පිහිටීමට සංඥාව ස්ථිර කරගැනීම අත්‍යවශ්‍යයි. සතිය ගැන කියනකොට අටුවාචාරින් වහන්සේලා පවා පිළිගන්නවා සතිය ලක්ෂණය වශයෙන් පෙන්වන අපිලාපන ලක්ෂණය අරමුණේ කොලාපනින්නේ අරමුණ කිතාබහින ගතිය. කොලාපනින් ලක්ෂණය පෙන්වන්නේ වතුර දාපු ලබු කබලක් වතුරේ පාවි පාවිච්චි නොමසක කවදාකවත් නිමක්ත වෙන්නේ. නිමක්ත වෙන්න යාර බෑ. උඩුගල් තැතුම නිසා. ආන්න ඒකේ ප්‍රතිවක්ෂ දක්ෂණය තමයි ගලක් දැම්මොත් යකඩ කැලක් දැම්මොත් එතනම කිඳා බහිනවා. ඒක තමයි සතියේ ලක්ෂණයට පෙන්වන්නේ. අපි ලාපන ලක්ෂණ සති. එතකොට අසම්මෝස රස ඉස්සරහින් දැන් රූපයක් බලනකොට විශාල රූප රාශියකදී මම මේ බලන්නේ මේකයි අනිකව පේන දේවල් කියලා සතියට හොඳට කැඳේ ගල බේරුවා වගේ පිරිසුදුකමක් තියෙන සම්මෝසාවක් නැහැ. බලන දේ, පේන දේ අතර පටලවිලක්. අහන දේ බලන දේ අතර පටලවිලා. ගඳ බලන දේ බලන දේ අතර පටලවිලා. ඒ වගේම අරමුණට හිත ගියා නම් එයා හොඳට දන්නවා දැන් අරමුණ හිත තියෙන කියලා. ඒක සාධ්‍යයක් නෙවෙයි කියලා දන්නවා, වේදනාවක් නෙවෙයි කියලා දන්නවා, හිතවිල්ලක් නෙවෙයි කියලා දන්නවා. මේ මදිවට අරමුණේ මේ ආශ්වාස පක්ෂය මේ ප්‍රශ්වාස පක්ෂය කියලා හරියට කැඳේ ගලපිලා වගේ තේරෙනවා. නැත්තම් ඒකයි අපි සතියේ රසයේ වශයෙන් හඳුන්වා දිය යුත්තේ හිත මෙහෙවිය යුත්තේ. ඒ වගේම ආනාපාන කරන එක නම් බිම්බි වැකිලිම කරන එක නම් කියලා දාන්න. මේ වම තියෙනකොට දකුණ නෙවෙයි කියලා දාන්න. දකුණ තියෙනකොට වම නෙවෙයි කියලා දාන්න. ඒ නිසා මේ අසම්මෝස රසය හරි ලස්සනට හිතවදින්න කියන්න පුළුවන් මෙහෙම. කොහොමද අපි දැන් මේ වගේ තැනකට ඇවිල්ලා අපි හිතනවා මොකද දැන් අපි සක්මන් වෙලාව ඊට පස්සේ සක්මන් කරලා ඉවරලා ඉතින් වාඩිුණා කියලා හිතමු වාඩි වෙලා දැන් මම සතිය තහවුරු කරගන්න හදනකොට අපි පළවෙනි පියවර වශයෙන් කායට හිත අරගන්න කරන මම දැන් මෙතන ඉන්නවා කියන එක අපේ මූලික සතියේ අස්තකතන වශයෙන් තියෙනවා. මේ යම් වෙලාවක අපි හිතමු මම දැන් ඉන්න තැනේ ඉන්න බව දාන්න. මෙතන මම ඉඳගෙන ඉන්නවා දන්නවයි කියලා. මේකේ අසම්මෝස රසය කියලා කියන්නේ මේක හරියට මම දැන් මෙතන ඉන්නවා කියන එක 100%ක් දන්නවා කියලා කියන්නේ මේ පිට සියල්ලම පිළිබඳ සම්මෝසාවක් තියෙනවා. මුළු ලෝකෙම අමතක වෙලා තියෙනවා. ඒතර ලෝකයේ පිළිබඳ අසතියමයි මම දැන් මෙතන ඉන්නවා කියනක සතිය කියලා නිර්වචනය වෙන්නේ. ලෝකේ දේවලුත් පවුරු ගාගෙන මේකත් දැනෙනවා කියලා කියනවා ඒක සම්මෝසාවට වැටෙනවා. එහෙනම් මේක පිළිබඳව ආબોධයක් නැහැ. එතන මේක පිළිබඳව තියෙන දෙතෑවර හිතක්. ඉතින් යම් චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉන්නවා කියලා දැනෙනවනම් ඒ වෙලාවේ ඒ හිතට මේ බාහිර ලෝකයේ අමතකයි කියන එක අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක චිත්ත ඥානය. හැබැයි මේක අවබෝධ කරගන්න කොනක් තියෙනවා. ඒ මොකද මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ එකක් නෙවෙයි චිත්තක්ෂණ රාශියක් වෙනවා මම දැන් මෙතන කියන එකේ චිත්තක්ෂණ ස්ථිතිය ලබනකොට තහවුරු ලබනකොට තියෙනවා ඒ වෙලාවේ මට ශබ්ද තිබිලා කියනවා ඇහිලා නැහැ මధుරෝ කාලා කියන දැයින්ද නැහැ එහෙමනම් අන්නේ ඥාන වලින් දැනගන්න පුළුවන් මම දැන් මෙතන ඉච්ඡා සාතික වෙන්න වෙන්න වෙන්න බාහිර ලෝකය පිළිබඳ නොදැනීම සාක්ෂයක් වෙලා තියෙනවා හැබැයි ඒක ඔප්පු වෙන්නේ අනියමාර්ථේ ඉතින් ඒක එක චිත්තක්ෂණයක මම දැන් මෙතන කියලා දැනගත්තට ඒ චිත්තක්ෂණයේ සතිය රසය දැනගන්න බෑ අපට. අනිත් ඒවා ළමත කරනවා දැනගන්න බෑ. ඒ නිසා කියනවා මේක විනාඩියක් දෙකක් ඔය හොඳට මේක ඉන්නේ කියලා. ඉඳලා මේ සතිය තහවුරු කිරීම සඳහා කියනවා එහෙම ඉන්නකොට මම දැන් මෙතන. නැත්නම් ඉඳගෙන ඉන්නකොට මේ වෙන වැඩේට අපි කියන ඇතුළට නැමිනවා කියන්නේ. එහෙම නැත්නම් මෙන්න රූප සද්ද ගන්ධ රස විශේෂ දුවන එකනේ. දැන් ඇතුළට නැමිච්ච බව දන්න එක පිටට නොයන බව දැන ගැනීම හා සමානයි. ඇතුළට නැමීම එකක් ඇතුළට නැමිච්ච බව දන්න එක කවදාකවත් එක චිත්තක්ෂණයක ඇතුළට නැමීම වෙන්නේ එක චිත්තක්ෂණ රාශියක් යනකොට තමයි තේරෙන්නේ මෙතන වෙනසක් තියෙනවා හිතේ. එලිපත් ඉන්න බල්ලා දැන් ගෙට පණින්නේ. එළියට නෙවෙයි. ඒකේ චාරිත්‍රයට පයින්නකොට චිත්තක්ෂණ කීපයක් ගන්න දෙනවා දැන් ඔන්න පළවෙනි වතාවට මගේ හිත ඇතුළට ගන්නවා කියන්නේ. මෙන්න මේක තහවුරු කිරීමට කියනවා මෙහෙම ඉන්නකොට බැරි වෙලා හරි හුස්ම පේනවනම්. ඒක හොඳට මතක තියාගන්න හුස්ම තියාන අපායන්ට කියනව නෙවෙයි. හුස්ම ගන්න හයියෙන් හුස්ම ගන්න කියනව නෙවෙයි. හුස්ම දැනෙන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න නෙමෙයි බොහෝ විට පේන්න ඉඩ තියෙනවා. පේනොත් යාට අවස්ථාවක් හම්බ වෙනවා හුස්ම වැඩ කරන උඩුකයට විතරක් හිත යොදලා යටිකය පිළිබඳවත් අසම්මෝෂකතියක් ඇති කරගන්න. දැන් මෙතෙක් කල් කෙරුවේ කායට හිතාන ලෝකේ අමතක කරා. දැන් කරන්නේ උඩුකයට හිත අරගෙන යටිකය අමතක කරන්න පුළුවන් නම් සම්මෝසාවේ තීව්‍ර භාවයක් ඇති වෙනවා. කයේ තිබුණ සම්මෝසා උඩුකයට යනකොට යටිකය සම්මෝසා පැත්තට යනවා. යටිකය නොදැන්න පැත්තට නෑ. යාට යටිකය තිබුණත් එකයි නැතත් එකයි ඉතින් හොඳට පටලව හරි බරි කියලා වාඩි වුණාට පස්සේ යටිකය යටිකය බලාගනි උඩුකය හුස්ම දකින්නයි කියලා කියන්නේ දැන් ලෝකෙමත් අමතක කරලා යටිකයත් අමතක කරනවා. සතිය වැඩෙන්න වැඩෙන්න අමතක කරන කොටස් වැඩි වෙනවා. මොහ සම්මෝධාව කියලා කියන්නේ මොහේ සතිය තීව්‍ර භාවයේ අධිමුඛ්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න අනිත් දේවල් පිළිබඳ මොහේ වැඩි වෙනවා. අතට ගන්න. ඊට පස්සේ කියනවා හැපෙන දන අල්ලන්නේ කියලා. පුළුවන්. ගොයිචින් හරියට කම්බිය වෙදින වගේ උඩු ආයේ හිත තියාන හැපෙන තැන ඇල්ලුවොත් ඒ පුද්ගලයාට පුළුවන් මේ හුස්ම හැපෙන නාසිකාග්‍රේ පමණ අසම්මෝෂ වෙලා අනෙක් මුළු ලෝකයයි, කයයි, උඩුකයයි සේරම සම්මෝධාවට දාන්න කියනවා. ඒක නැත්තම් ටැග් දෙනවා. ඒක දාන දෙනවා. ඕක තමයි ලෝකේ දෙන ලොකුම දාන. මොකද තමගේ කයත් දීලා. දැන් කියනවා ආස්වාසය කරනවාද ප්‍රසවාසය අමතක කරන්නේ. එතකොට ජීවිතේ පළුවක් දීලා. ප්‍රසවාසය කරනට ආස්වාසය අමතක කරන්න කියලා. කරන්න බෑ මේක. මම කියන්නේ මේ ධර්මයේ කියලා දෙන හැටි. ආන්නේම කරලා අපිටම ආශාස වෙලාද මේක ආශාසය ප්‍රස්වාසය නෙවෙයි. සද්දයක් නෙවෙයි. වේදනාවක් නෙවෙයි. හිතවිල්ලක් නෙවෙයි කියලා දන්නවා නම් අපි කෙනෙකුට අසම්මෝසකසී කියනවා. අනිච්චේරම අමතක කිරීමේ ශක්තිය තමයි සතිය සිහි කරනවා කියලා කියන්නේ. නැත්නම් අරමුණ සිහි කරනවා කියලා කියන්නේ. මෙන්න මේ අරමුණ සිහි කිරීම සඳහා පච්චුප ဋ ාණේ වශයෙන් පෙන්වන්නේ ආසන්න කාරණා වශයෙන් පෙන්වන්නේ කිට්ටු විතර උදව් කරන දේවල් වශයෙන් පෙන්වන්නේ තිර සංඥා පදට්ඨාන. හරියටම සංඥාවක් ගන්නකොට මම දැන් ඉන්නේ ආස්වාසිය කියලා. එතකොට තමයි ප්‍රසවාසය නෙවෙයි කියලා කියනවා. එතකොට තමයි මේක හිතවිල්ලක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, සාධ්‍යයක් නෙවෙයි, කය පුරා විසිරුනේ නැහැ කියලා කියනවා. මෙන්න මේ සඳහා කියනවා ආස්වාසයට පමණක් ආවෙනකෝ ප්‍රසවාසයට නැත්තා වූ පෞද්ගලික ලක්ෂණයක්. පච්චත්ත ලක්ෂණයක්. සලක්ෂණයක්. ස්වභාවක ලක්ෂණයක්. ගතියක් මොකක් කරලා අල්ලගන්නේ. ඒ අල්ලගන්න දේ ආස්වාසල බමන සාධාරණ නම් සාධාරණ කියන්නේ බෑ. ආවේනික නම් අත්‍යන්ත නම් අර කියන්න පුළුවන් මේ හිතලා බලලා නෙවෙයි කියන්නේ මේ වෙලාවේදී ආශ්වාසය මට වැටුණා ඒ නිසා මේක ප්‍රශ්වාසය නෙවෙයි මේක මට අසල සීතලට වැටුණා මේ හිතවිල්ලකුත් නෙවෙයි හිත ලෝකුත් නෙවෙයි වේදනාවකුත් නෙවෙයි කාට දැනෙන අමතර වේද බර කරදරෙකුත් දුක් වේදනාවකුත් නෙවෙයි. සාධ්‍යකුත් නෙවෙයි. ඉතින් ඒක කිව්වට පස්සේ යම් කිසි කෙනෙකුට එහෙම කියන්න පුළුවන් ශක්තියක් භාවනාදී ලැබෙනවනම් 150ක් නිවන් දැකයි කියලා කියයි. නැත්නම් භාවනාවේ 150ක් ඉවරයි. එක චිත්තක්ෂණයක මේ සංඥාව තහවුරු කරලම කියනවා මම ආස්වාසය කරනකොට ආස්වාසය කියලා මෙනෙහි කරා මට ආස්වාසයේදී මෙන්න මෙහෙම ඒකේ දිග ගතිය, නාස්කාග්‍රය හැපෙන ගතිය, සීතල ගතිය වැටෙනවා. ඊට පස්සේ මේකේ තියෙන යෝසලුකම තමයි එමන්ත සුඛනම්ය ගතිය තමයි වේගයෙන් වෙනස් වෙන ගත්තම ඊකට ප්‍රස්වාසය එනකොට 100ට 100ක්ම ආශ්වාසය අමතක කරන්න ඕනේ. උඩු කයට අමතකයි, යටි කයට අමතකයි, ලෝකෙට අමතකයි. ප්‍රස්වාසය දකින්නකොට අරහා සමානම ප්‍රේමයකින්, සමාන සාධර ක්‍රමකින් ප්‍රස්වාසයට ආවේනික වූ ලකුණ අල්ලන එක ස්ථිර සංඥාවක් ගන්නවා මේක ආස්වාසය නෙවෙයි කියන්නේ සත්‍යක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි ආන්න මේ දෙක සත්‍යය තහවුරු කිරීම සඳහා සංඥාව ස්ථිර කිරීමක් මෙතන කරන්නේ දැන් මෙතන නේද මේ මේ ධම්මදින තෙලිනාංශ කියලා කියනවා මේ සංඥාව මම නෙවෙයි කියන්නේ මගේ නෙවෙයි කියන්නේ ආත්ම නෙවෙයි කියන්නේ සංඥාව කියන්නේ ආත්ම නෙවෙයි ආත්ම සංඥාවන්තයි කියන්නත් එපා සංඥාව ආත්මවන්තයි කියන්නත් එපා සංඥාවේ ආත්මය කියනවා කියන්නත් එපා කියන්නේ. දැන් මෙතන කරන්නේ ඊට හාත්පසම වෙනස දෙයක්. දැන් මෙතන සතිය දහවුරු කිරීමට මේ සංඥාව වැඩි කිරීමයි සතිය කියලා කියන්නේ. පුළුවන් තරම් අනික්කවයෙන් වෙන් කළ දැන ගන්න ඕනේ අත්‍යන්තව දැක ගන්න ඕනේ හොඳට දැන ගන්න ඕනේ තහවුරු කරන්න කියන්නේ. සතිය පිහිටවන්න නම් සංඥාව තිර සංඥාව සංඥාව ස්ථිරසාර කරන්න කියලා. ස්ථිරසාර කරනකොට කමඨාන සුද්ධ කරනකොට හරියටම කියදැයි කැඳේ කල පිරෝගේ මේ මනසා හාවට විද්දට පඳුරට වදින්න නැහැ. එයා හාවටම කියනවා. ලෑල්ලට තිබ්බට ලෑල්ල නෙවෙයි ආ හරියට බුල්සයි එකටම කියනවා. පයින් පිම්මට තිබ්බට හරියට කැවුතරම කියනවා. එච්චරනේ කියන්නේ. ඒ විතරක් නෙවෙයි පහුවෙනකොට තියෙන සින පිම්මට පයින් පයින් පිම්මට කියනවා. ඒක ලෑල් ටාගට් ලෑල්ලක් වුණත් එකයි කෝක වුණත් එකයි බුල්සයිකට වදිනවා නම් එච්චරයි. ආන මේ වදින්න පුළුවන් ශක්තියක් හිතේ තියෙනවා අසුතවත් පුතජනකෙ තියෙනවා. සුතව ආර්ය ශාවකයාගෙ තියෙනවා. පුතජනස මෙන්න මේකටයි වන්දනා කරන්නේ මේකටයි කියන්නේ manussකම කියලා කියන්නේ ඕනෝකටයි. අපි මේ දෙමළා සිංහල ආහාර මිනිහා තුරා මිතුරා උසේ කා කොටේ කා කල්ු කා ගෑණි මිනිහා සාමාන්‍ය නිකාය අමරපුර නිකාය කියලා දැඟලුවාට ඔය ඕනම කෙනෙකුට හරියට පාර කියලා දෙනවනම් ආස්වාද කරනලාදී ආස්වාද බව දැන ගැනීමත් ඒ දේ ප්‍රසවාස පිළිකොල දැන ගැනීමත් කියන එක එයාට අවශ්‍ය නැහැ. ඒක වෙනම කතාවක් කරන්න පුළුවන්. කරන්න පුළුවන් එකම සතත් මනුෂයා විතරයි. ඉතින් අපි මනුෂ්‍යයන් අතර මේ සංඥාවල් අරගෙන පංගුපේර බෙදන්න යනකොට මෙන්න මේක අමතක කරොත් මේ මනුස්සයාට මේ චිර සංඥාවක් ගන්න පුළුවන් තත්ත්වය තියෙනකොට බුදු වෙන්න පුළුවන් මිනිහනේ. ඉතිරියාවක් හරි කවුරු හරි කමන්නේ. ඒක නැතුව අපි මේ බාහිර දේවල් වලට තමයි කියලා කියන්නේ අපි අර මේ සංඥාව පටලවා ගැනීමක් වෙනවා. ඉතින් මෙතනින් මම පෙන්වන්න හදන්නේ මුලදී අපි සංඥාව තාවුරු කරගෙන වැඩ පිළිලලා ගන්නී කියන්ටයි මම මේ පෙන්වන්නේ. සංඥාව තාවුරු කරන්න ගන්නේ සමාධිය හරහා. සමාධිය කියලා කියන්නේ මේ වගේ තාවුරු කිරීම සඳහා අවශ්‍ය කරන රාමුව. එම්බ්‍රොයිඩර් කරන්න අපි රෙදි කැලේ හිර කරගන්න ඕනේ. බිල්ඩින් මැෂින් එකට මේ බ්ලේඩ් මැෂින් එකට දාලා යකඩේ සෙන්ටර් කරගන්න ඕනේ නැත්තම් කපන්න බෑ. පිත්තල භාණ්ඩයක් බඳින්නම් ඒක එක අතකින් හිර කරලා අල්ල ගන්න ඕනේ අනිත් අතින් මදින්න. ඒක හෙල්ලුනොත් කරන්න බෑ. ඩ්‍රිල් කට්ට දිනකොට කෙලින්ම හරියට ලයින් වෙන්න ඕනේ නැත්තම් කට කඩලා යනවා. ඒ ඇලයින්මන්ට් එක නැතුනොත් ඒ ඩ්‍රිල් වෙන්නේ නැහැ. ලිවන වෙදේ වෙන්නේ නැහැ. එම්බ්‍රොයිඩර් වෙදේ වෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සල්ලාම අරමුණ විදින්න නම් ආස්වාද ප්‍රසවාස වශයෙන් හිර කරලා අල්ලන්න ඕනේ චක්‍රකට තියලා සෙන්ටර් කරලා ඇල්ලුවා වගේ. ඒක හෙල්ලෙන්න ගත්තොත් ඉතින් ඉතින් කට්ටට දෙයියන්ගේ පිටයි. මැෂින් එකෙත් ලයින්මන්ට් යනවා. ඉතින් මේක හදාගන්න ඉවරලා මේකයි භාවනාව කියලා කියන්නේ මේක අත්‍යවශ්‍ය මූලික දෙයක් කියලා කිව්වොත් ඒකයි භාවනා විපස්සනා කරන කට්ටිය කියන 50ක් භාවනා ඉවරයි. හරියට තිර සංඥාව ඇති කරුවට පස්සේ. දැන් තිර සංඥාව ඇති කරුවට පස්සේ අරමුණ දිගේ කිඳා බහිනවා. ආස්වාසයෙන් උඩ ප්‍රසවාසයෙන් ගැන ව්‍යාපෘත වෙන්නේ. ආනපන බලන එක බිම්බි වැකිලිම ගැන ව්‍යාපෘත වෙන්නේ නැහැ. ඒක වෙනයි. මේ විදිහට කටයුතු කරලා ආශ්වාස මෙහෙම ප්‍රශ්වාස මෙහෙමයි කියලා හරියට ඊගාවට එන ආශ්වාසය මේ ආශ්වාසය නෙවෙයි කියලා දැනගන්න තරමට පළවෙනි ආශ්වාසය හොඳ රාමු කරන ලද සංඥාවක් ඇති කරගත්තොත් පළවෙනි එක ඉස්තර කරන්න කරන්න හොඳට මේක නෑ බෑ කියන්න බැරි තත්ත්වයන් වශයෙන් ආස්වාසේ ලක්ෂණ දැක්කම ඒක ප්‍රසවාසයෙන් වෙනස් වෙනවා විතරක් නෙවෙයි ඊගාටන ආස්වාසෙම වෙනස් වෙනවා එදාට තමයි තේරෙන්නේ අර ඉස්තර සංඥාව නිසා නැත්නම් සංඥාවේ ස්ථිරත්වය නිසා ඊගාවට ඒක දෙවෙනි සැලේ මතුවෙනකොට ඒ තියෙන වෙනස්කම් දැක ගන්න නම් ඉතාම සූක්ෂම අවධානයක් අවශ්‍යයි සංඥාවේ ඒක කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියේ සද්දන්ත කුලයේ ඇතෙක් ඉදිකට්ටක් ගන්න හොඳේ දික් කරනවා. අසහාගේ හැපෙන්නේ නැති එකේ. එගියම හොඳේ යක දිනාර පුංචි කැලෙන් තමයි දැන් ගන්න තියෙන්නේ. කොහොමද ඒ තා ඉදිකට්ටක් ගන්න හොඳේ දික් කරන්නේ. ආන්නේ වගේ අපිට පුරන ඕනේ අවුල්ජාලයක් මැද තියෙදී මේ ආස්වාසය කියලා ප්‍රස්වාසය වෙන් කරලා සත්‍ය වෙන් කරලා හිතවිලි වෙන් කරලා වේදනාවලින් වෙන් කළ ආශාසය අහුලගන්න. ආ ඒ වෙලාවට සද්ද වේදනා තිබුණද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම කියනවනම් සද්ද වේදනා හිතවිලි තියේදී ආශාසය අහුලන්න පුළුවන් නම් නැති තැන අහුලනට වැඩිය හොඳයි. නමුත් ආධුනිකයට දෙන්නේ ආධුනිකයට කියන්නේ සද්ද වේදනා හිතවිලි නැත්නම්ක දීලා ඒක සඳහා මේක කරලා අල්ලගන්න කියනවා. අල්ලගෙන මේ දේ වෙන් කරගත්තට පස්සේ අරමුණ ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස් බලන විතරක් නෙවෙයි ආශ්වාසයේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා ඒ කොටස් තුනෙත් වෙනස්කම් අල්ලන තරමට සංඥා විස්තර කරනවා. ඒතකොට පේන්න පටන් ගන්නවා මුලේ ස්වභාව මොකක්වත් මැදට යනකොට නෑ මැදේ ස්වභාව මොකක්වත් අගට යනකොට නෑ ඊට පස්සේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙනස් වෙනකොට සම්පූර්ණ බ්ලැක් හෝල් එකක්. අඳුර ගන්න බැරි තරම් සංඥාවට හිටින්නම බැරි තරම් කවදාවත් ප්‍රශ්වාසයේ මුල ආව වෙනවා මැද ආව වෙනවා අග ආව වෙනවා. ඒ සෑම තැනකදීම එකිනෙකින් වෙන් කරගැනීමේ ශක්තියක් තියෙන ධර්මයකට තමයි හිත කියලා කියන්නේ. වෙන් කරගැනීම සඳහා හැම වෙලාවෙම සංඥාවක් මේකේ ලේබල් එකක් එල්ලන ගතිය තමයි සංඥා ස්කන්ධය කියලා කියන්නේ. මෙන්න මේවා සීක්‍රින් විනාශ වෙන සුළු බව කියන්නේ මේ ධම්මදින්නාව ගෙනියන්නේ. ඒ නිසා විනාශ වෙන බව දැනගන්න ඉස්සෙල්ලා ස්ථිර කරන්න උත්සාහ කරන්න ඕනේ. මේකයි බුද්ධ ඥානසික කියන්නේ මේ තියෙන විචිත්‍රත්වය. අපි රිසර්ච් එකක් කරන්න ඉස්සෙල්ලා ඒකට උපකල්පනයක් දානවා. උපකල්පනේ දාලා මේ මුළු රිසර්ච් එකේම කරන්නේ උපකල්පනේ බොරු කියලා පෙන්නන එක. උපකල්පනේ දානකොට පෙන්නේ උපකල්පනේ ස්ථිර කරන්න මේ පරිශීලනය කරනවා කියලා. බැලු බැලමකට කට්ටිය වෙන්නේ එහෙමයි. නමුත් එහෙම නෙවෙයි කරන්නේ. මුළු පරිශීලනයම කරන 95%කටත් වැඩිය මේ උපකල්පනේ වැරදි කියලා කිව්වනම් අන්නේ වගේ නැස්චාත් ධර්මයක් නයි මේ පැත්තක් තමයි මේ විපස්සනා කියන්නේ ඉස්ලාම කරන එක ස්ථිරසාර වස්තුවක් වාගේ රැක ගන්න හදනවා. රැකලිවල පෙන්වන මේක චිත්තක්ෂණ චිත්තක්ෂණ විරස් වෙන බවයි. පේන්නේ පුංචි පුංචි කොටසක් පාස තියෙන සංඥාව හඳුනා ගැනීම සඳහා සලකුණු දිව්‍ය බුදුන් වගේ අදහන කරනවා ඉස්සල්ලා. කරන රාශියක් එකතු වෙලා පේනවා එක සැරයක් පාවිච්චි කරපු සංඥා අනිත් සැරේ පාවිච්චි කරන බැරි තරම් විනාශ වෙන සුළුයි. සංඥා පිළිබඳව පහළවිලා තිබුණ කෙනාට හරියටම ලේබල් කරගන්න බැරි එකාන මේ වෙනස තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න බෑ මොකද එයා ස්ථාවර කරගන්නේ නැහැ සංඥාව. ඒක නිසා සංඥාව ස්ථාවර කරගන්න එක තමයි මුලින් කරන්නේ අන්තිමට කායපසනාංගීලා පස්සම්බය කාය සංඛාරම් කියන තැනට කාය ආසල් ප්‍රසාර සංසිඳනකොට අම්මතර තැනකට ගිහින් මොකද ලේබල් එල්ලලා හිටපු ටික තේරෙම නැතිලා ගිහින්. එල්ලන්න දැනක් නැහැ දැන් ආශ්‍රද ප්‍රසාදේ වෙන් කළ දැනගන්න බෑ. ආශ්‍රද ප්‍රසාද දෙක තියා හුස්ම ගන්න බක්වත් පේන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? අපි අර හිතේ තියෙන ෂටගති, මායාවී ගති, පංචනික ගතියිත අතීත සංඥාවල් එන්න පටන් ගන්නවා. මෙතෙන්දි තමයි මනෝ ලෝකේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ. නැත්නම් නාම ධර්ම පිළිබඳව භාවනාවට යන්න. ඉතින් එතෙන්දී ඊට පස්සේ බුදුසජාණන්සික සඳහන් කරන්නේ දැන් මේ ඉස්සරහට අපිට හම්බ වෙනවා මේ ධම්මදින්න මේ නිනාශයට සඳහන් කරනවා චිත්ත සංඛාරක. චිත්ත සංඛාර කියන්නේ සංඥා වේදනා දෙක ගබඩා කරලා දෙවෙනව එළියට දාන්න පටන් ගන්නවා. තුවාලේ වනමුකේ එළිය තියෙන තාක්කල් සරවිලියට එනවා වගේ කුරුලාව මුණත ගන්නට පස්සේ පුරු එළියට එනවා වගේ දැන් ඇතුලෙන් පිටින් ඇතුලට ආව සංඥා තමයි අපි මෙතක ලේබල් කර කර පැක් කරගෙන අඩු කරගෙන තැම්පත් කරන්නේ. දැන් ඒක ඔක්කොම ඉඳ තියෙන පාර වැහිලා. අපි කියනවා මේ අරමුණු වහලා. අරමුණු නැහැ. කොටිම කියනවා නම් වායෝ පොට්ටබ්බ ධාතුවට විතරක් ඉඳ තියලා කාය ප්‍රසාදයේ තේචිවතාවගෙන හිටියේ. දැන් වායෝ පොට්ටබ්බ ධාතුවක් නැහැ, කාය ප්‍රසාදයක් නැති වුණා වගේ නිසා හිත කියනවා දැන් හිස් ශාසතිය බලනකොට මොනවත් නැහැ. මෙන්න මෙතනදී අර ගබඩා වෙච්ච සංඥාව, ගබඩා වෙච්ච ශාත ගති කියලා මම මේකට කියන්නේ. ගබඩා වෙච්ච වංචනික ගති, මායාවී ගති මතුවෙන්න නම් මේක දිහා පොට්ටෙක් බලන්න ඕනේ බලන්න. චක්කු මාසය අතාන. ඒ චුංග දෙනෙක් කරන මේල අනිත්‍ය දුක්ඛ නාපමණය කරන්න හදනවා. දෙතිස් කුණපමණය කරන්න හදනවා. හුස්ම හයියෙන් ගන්න හදනවා. නැත්තම් නින්දට වැටෙනවා. එහෙ නැත්තම් ශාකයි දෙනවා අපෝ මේ මේ භාවනා හරියන්නේ නැහැ. මට ආනාපානේ ගැළපෙන්නේ නැහැ වෙන භාව කර්මස්ථානයක් ඉල්ල ගන්න ඕනේ. නැත්නම් මේ ගුරුවරයා හොඳ නැහැ. මේ භාවන මධ්‍යස්ථානය හොඳ නැහැ කියලා. ඉතින් අර ඒ වෙලාවේදී විවිධාකාර අර නැති සංඥාවල් දා ගන්නවා. ඉතින් මේකට ඉතින් බේත් නැහැ. මේක තියෙන එකම දෙයයි කල්යතුල ඇසලා අනේක විතරයි. ඒ ගියත් කොච්චර හෙල්ලම් කරත් මෙතනදී පුදුමාකාර වංචාවකයක් කරනවා කොච්චරද කියනවනම් මෙතෙන්ද ගියාට පස්සේ ඒ කියන්නේ රූපස්කන්ධයේ තියෙන බාධා නැති කරගෙන ස්වභාවයෙන් එන ඒ සංඥා දිහා බලා ඉඳ ගත්තොත් තමන් යම් හීනයක් පුංචි කාලේ හිතාන හිටියනම් යම් සලස්මක් කරේ සේරම ඉෂ්ට වෙච්චි හීන ලෝකයකට ගිහිල්ලා අතාරයි. අභිඥායෙන්ද පටන් ගන්නවා කියලා කියනවා. දිබ්බ චක්කු ආවයි කියලා කියනවා. තිබ්බසෝතාවයි කියලා කියනවා. මේක චතුත් අධ්‍යානය කියලා කියනවා. ආරූප අධ්‍යාන කියලා කියනවා. දෙන්න කියන ලේබල් අල්ලගෙන ඉතින් දා ගහන ගාන ලේබල් එක තමන් අල්ලනවා. කොල්ල බර්ත් එක වරන දෙල්ලමක් තමයි තියෙන්නේ. අදින් ගවොත් අත ඇල වෙනවා. කකුලෙන් ගව කකුල ඇල වෙනවා. ඔළුවෙන් ගවොත් ඔළුව ඇල වෙනවා. මේ මනුස්සයා දන්නේ නැත්නම් මේ මේ පිටින් එන සංඥාවල් නැතර කරලා පස්සේ ඇතුළේ තියෙනවා එළියට ගන්න එක ඒ ෂටමායාවිකති දන්නේ නැත්නම් අර පේන සෑම දෙයක්ම අදහනවා. මම ඉස්සරහට බුදුහාමුදුරු ඉස්සරහටම ආවයි කියලා කියනවා. දුවන්නේලි සෑය ත්‍රිපරතරින් දිශා පේනවා කියලා කියනවා. එතන මිනිහට කට පේනවා කියලා කියනවා. ශරීරාංග කැලි කොටස් පේනවා කියලා කියනවා. නැත්නම් ලස්සන වර්ණ රාමනේ මිටි අවසයිත දර්ශන පේනවා කියලා කියනවා. මම ඉස්සරහින් ඉන්න වගේ පේනවා කියලා කියනවා. নানা ප්‍රවිධයට අර සංඥාවල එන්න පටන් අරගත්තට පස්සේ ඒ එන එන එක බොහොම මනනන්දනීය විදිහට ඉන්නේ. මනනන්දනීය කොට කිව්වට හිත හිත අල්ලන ගතියට එන්නේ. හිත ගැන හොඳම දේවල් නෙවෙයි නරක දෙයක් ආවත් ඒ යාගෙම බොක්කේ තියෙන ඉවනේ එළියට එන්නේ පුදුම ලෙක්කතකමකින් පේනවා. මේ මනස තනියම බුද්ධ වෙනවා. තනියම බුද්ධ වෙනවා කියන්නේ යන්නේ නැහැ කාටවත්. පරිස්සලාම් දාස කතාවක තියෙන කන්නාඩියක් හම්බෙච්චි ගමක ගම්ම ගම්මනියෝක කවන්නාඩියක් හම්බෙලා වෙච්ච කතාව ඒ සැලම තමයි යන්නේ. ඒ මනස ඒක අහංකාරයෙන් තියන්න බුදියන් ඉස්සලා හැමදාම බලනවා ඒ මනසට වෙනවා ඇතුලේ අත අත්තයි. ගෑණි බලන බුදියන් ඉස්සලා කොට්ටයට තියෙන මොකක්ද ඒක ගෑණි ඇඟිල්ල බලනට ඇතුලේ ඉන්න හොර ගෑණිගේ පින්තූරය. ඊට පස්සේ ගෑණි මිනිහත් එක්ක දබල කරලා අන්තිමට ග්‍රාම සේවකාට කියනවා. පස්සේ ග්‍රාම සේවකම කල්ලාන කියනවා "තොට කොහෙන්ද අප මේ කාමරේ මේක නැති චප්පච්චි කිය." ඒක ගෝල්ලේ මාත්‍ය කාටන දිගින් දිගටම දිගින් දිගට ඕක තමයි හිතේ. මේක මේ තමන්ගේම පිළිමිබෝ කියන එක දන්නේ නැහැ. භාවනා කරගෙන අතර වේගන යනකොට පේන්නේ තමන තියෙන පිස්සුව, තමන තියෙන ඕල්මාදී, තමන තියෙන මනෝවිකාරී, තමන තියෙන ෂටගති මාය යෝග දැක්කන සන්තෝෂ වෙන්න බෑ. දැන් තුවාල හැර එළියට යනවා කියලා ඕක අඳින්න ගත්තොත්. ඕක මම කියා ගන්න ගත්තොත්. ඕක තමයි ධම්මදින්නා කියන්නේ මේක මේ පේන එක මම කියන්නත් එපා. මේ ආත්මයේ ලක්ෂණ කියලා ගන්නත් එපා. මේක ආත්මය කියලා ගන්නත් එපා. මේ ආත්මෙහි පීඨනා කියලා ගන්නත් එපා. අන්න වෙලාවේ පේන දේවල්. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියනවා. එහෙම නැත්නම් සංඥා න අත්තන සමනපස්සති න සංඥාවන්තං වාත්තානං පවනපස්සති නැත්නම් අත්තානං වා න සංඥා සමනපස්සති නැත්නම් සංඥා න අත්තන සම්පපසති කියලා මේ විදිහට මේ පෙන්නන හීනේ එනතර කලින් ගහපු ලේබල් ටික එළියට එනකොට මේක හුදු මිරිඟුවක් විතරයි මිරිඟුව කියලා කියන්නේ ජල තරංග නගර ලස්සන දිය ධාරාවක් පේන්නේ නමුත් එතන තියෙන්නේ 10ක් එතන තියෙන්නේ තද වාතේ රත් වීමක් පේන්නේ මේ ඇහි තියෙන දෘෂ්ටියේ මේ වංචනික ගතිය නිසා වතුර වගේ පේනවා කොච්චර දිව්වත් මිනිගුව ලං වෙන්නත් බෑ මොකද මිනිගුවයි වත්තර මල දුවන මනුස්සය අතර වෙනස හැමදම එච්චරමයි. දුවන දුවන්ට එකක් දුවන. දුවන දුවන හති දාන එක විතරයි පේන්නේ. ඒ නිසා මේ වෙලාවේදී මේ සංඥාව එන එක කලින් කරපු කායනපසනාවේ දියුණුවක් නමුත් අනේ මේ කුණු බාල්දිය උළු දා ගන්න එපා. අනේ මේක මම කියා ගන්න එපා. මගේ කියා ගන්න එපයි කියලා සමහරකට වේදනාවක්. ඒක පුරාම කූඹි දුවනවා වතුර වැක්කෙනවා උඩ යනවා පහත් වෙනවා දඟලනවා පැත්තක් තියෙනවා පැත්තක් නැහැ ඒක පැත්තක් ෆෝස්නා ඒක පැත්තක් රස්නයි ඔක්කොම විකාරයි හැබැයි දරන්න පුළුවන් එනිසා කිය တဲ့ මේ භාවනාවේ ඵලයක් සංඥාවෙත් එනවා සමානට බ්‍රහ්ම ලෝක යනවා එහෙම නැත්නම් අතීතේ වෙනවා නැත්නම් මැරිච්ච අම්මා ඇවිල්ලා කතා කරනවා නැත්නම් මේ ලෙඩ වෙච්ච නැන්දම්මගෙන රට ඉඳලා ඇවිල්ලා කියනවා අනේ පුතේ මට මෙහෙම උනායි කියලා ඇත්තම තමයි බොරුවක් නෙමෙයි මේ විකසනා කරන කටට පේනවා මේ කතා වලිගේ තමයි නැත්තේ. හැබැයි කියන්නේ හොඳ නෑ නේද හිත නරක වෙනවනේ. ආ හොඳයි හොඳයි දැන් තමයි ටෙලිග්‍රෑම් එකක් අරින්නෝ. දැන් ටෙලිෆෝන් කරලා බලන්න කියලා ඇත්තම තමයි කතාව. හැබැයි දන්නවා මේ තන්නේ කර මනෝමූලික ගේම් එකක් යන්නේ. ඉතින් මේ සංඥා පිළිබඳ මේ කතාව දන්නේ නැතුව භාවනා කරලා මෙතනදී අනුන්නත් කමඨාන් දෙන්න පටන් ගන්න කට්ටිය. එතන මෙතනදී Taman හරි කියලා හිතන කට්ටියකින් ශාසනයට වෙන්නේ අහිංසක අපරාධයක්. මොකද මේ මනසට අහු වෙලා තියෙන්නේ. මේ මනසට තේරෙන්නේ නැහැ මේක මේ වංචක ඒක තියා අඩුවනේ සාමාන්‍ය ලෝකේ කට කතාවක් තේරෙන්නේ නැහැ මනසට. මේ මනස බොහෝ විට කට කතාවට මුල් වෙන කෙනෙක්. මේ වගේ වෙලාවට එනකොට මේක සංඥාවක් මේ ලෝකෙන් ගැලවෙන්න නම් මේ කුණු කන්දලේ නඩු විසඳෙන්න බෑ බබයි බේසමයි දෙකම කන්දෙන් බලලා විසිකොල්ල අනේකයි කරන්න තියෙන්නේ කියලා සදාචාරවාදීන් පැහැදිලිවම අභියෝග කරනවා මේක හරි වැරද්දට පයින් ගිහිල්ලා කියලා. සදාචාරයට පයින් ගිහිල්ලා ඒ නිසා විපස්සනාවේ ධම්මටිච්චේ යනකොට සදාචාරවාදයට පේනවා සීලය ගණන්න්නේ නෑ වාගේ. සීලේ නොතකන ගතියක් තියෙනවා. මොකද මෙතන සුභාසෝමනින්ට බෑ මේ සංඥාව සංඥාවක් නම් ඒක හුදු මනෝමූලික දෙයක් නම් කො සුභාසෝමනින්ට ගිය ගමන් අහුවෙනවා. හරි වැරදි මයින්ඩ් ගිය ගමන් අහුවෙනවා. ඒ නිසා ඉංග්‍රීසියෙන් ඒකට කියනවා choiceless awareness එහෙම නැත්නම් වර්ගීකරණයකින් තොරව හුදු දැනගන්න විතරයි. තුඹ සජනාසිකේ ලක්ෂණ වචනෙන් කියනවනම් කොට්ටික් බලහින්න වගේ බලහින්න බං ඕක ඇඟට ගන්න යන්න එපා. බීරෙක් අරින්න වගේ ආපන් ඇඟට ගන්න එපා. මේ අපටිගත කරන්නේ අතරේ මේ පටිගත කරාට ඒක කවදාකවත් දන්නේ නැහැ මේ ධර්මයේ කියලා. පටිගත කරන යන්ත්‍රයට ඒක බාධාවක් නැහැ. ඒක කවදාකවත් පරාජය පොර කරන්නේ නිවන් දකින්නේ නැහැ. ඒක පටිගත කරන යන්ත්‍රේ වටින දෙයක්. ඒක එක පුද්ගලික දෙයක් නෑ ඒක. කැමරාව කොච්චර જાති වර රූපගත කරත් ඒක අසභ්‍ය සම්පේපය එයාට ප්‍රශ්නයක් නෑ. මනුෂ්‍යයට විතරක් එක් නැහැ. එනිසා හැම වෙලාවෙම මේ මේ දේවල් වර්ණ කරනවා ආලවට්ටම් දානවා. ආලවට්ටම් වැඩිම ප්‍රසිද්ධ වෙන්නේ හිත තැම්පත් වෙලා හිතේ මේ සංඥා වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මේව හඳුනා ගන්න යන්නේ ඒක හැබැයි ඒකට ඒ පුද්ගලට දොස් කියන්න බෑ විෂාට ගති නිසා වංචනික ගති නිසා මායාවී ගති නිසා ඒ නිසා ඒක තර්කයෙන් අල්ලගෙන තියෙනවා අන්වේ ඥාන වලින් අල්ලගෙන තියෙනවා ඉස්සරහ ගන්න බොරුවක් හම්බ වෙනවා ඒ බොරුව ඇති මෙන්න මෙහෙම කියපන් ඔය සුරංගන කතාව ලස්සනට ඔය කියලා දෙනවා. ඔබ දැනනකොට මෙන්න මෙහෙම එකකේ මෙන්න මේ යන්ත්‍රය වෙලා දීපක්. මෙන්න මේ මන්ත්‍රය කියපන් කියලා යන්ත්‍රය මත දීලා විරක් කරා. බුදුහාමුදුරුවෝ කියනවා මූල කර්මත්තාන ඵලයක්. සතිය පිටෝපා. ඔය එන මොනම දෙයක්වත් අල්ලන්න ගියොත් ඒක කරකෝ කරකෝ කරකෝ මුලින්ම හොඳ ඇත්ත පේනවා. අන්තිමට ගිහලා නන්නස්තර කරලා සීලෙත් කරලා නැති බන්නස්ථාන කරන තැනට ගිහිනවා. ඒ නිසා මෙතනදී తాවකාලිකව තමයි මේ සදාචාර කතා නැතුව මේව හුදු මිරිඟුවක් බව. තේරුම් ගන්න මූල කර්මස්ථානයේ යනවයි කියන එකයි කායනුපස්සනාව කියන්නේ. ඒ වෙනුවට චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව කරන්න පටන් ගත්තොත් වැරදිට අල්ලගත්තොත් අර කායනුපස්සනාව කියන නැංගුරම නැති වුණොත් ඒක නිකන් පුනාට ලහුවිචිනාවක් වගේ වෙනවා. කොහාට යයිද කියන්න බෑ මොකද කාටවත් අත දාන්න බැරි තරම්. කායනුපස්සනාවට වෙන කෙනෙකුට අත දාලා කියතයි. පිම්බි වැකිලෙන්නේ නැත්නම් අද කියන්නේ කියලා කියන බලි. හුස්ම තේරෙන්නේ නැත්නම් බලාගෙන ඉන්නේ කියලා කියනවා. එතකොට තේරෙයි. නමුත් මේ වේදනාන පසන චිත්තාන පසන තමයි සංඥා වේදනා දෙකට ගියාට පස්සේ තන්නේ කර නූල කඩලා ගිය සරුංගලයක් වගේ තියෙන්නේ. ඉතින් ඒක තියා භාවනා කරන්න නම් නිතර නිතර නැවතත් අපි අර කාණ පසනාවේ සරණ පිහිට ඒ කියන්නේ. නැවත පරීක්ෂා කර බැලලා ඒක බල ගතිය බලපලා මෙතනදී මේ සංඥාව ගොජ දාන බව දැනගන්න. ඒ සංඥාව ගොඩදැ ගොජතැමිලේ ලක්ෂණ තමයි ඔය සුසීම සූත්‍රයේදී පැහැදිලිව දේශනා කරනවා ඒ සුසීම කියනවා නිවන් ලැබුපු හැම කෙනෙක් ළඟම පුබ්බේ නිවාසානුසති ඥානෙ තියෙන්න ඕනේ. දිබ්බ චක්කු ඥානෙ තියෙන්න ඕනේ. ආදි වශයෙන් පරිදි සංඥාවකින් යනවා. එයා හිතනවා නිවන් ලබන්නට ඉස්සෙල්ලා මේක හම්බ වෙනවා. මම කරන්නේ. මම මේ ටික කරන අයලා මිනිස්සුන්ට බණ ටිකක් කියලා කීයක් හරි හම්බ කරගන්න ඕන කියලා පැවිදිනවා. කියලා ඉතින් ආ බුදුහාමුදුර ගාවට ඇවිල්ලා ආමුදු කට්ටියක් ඇවිල්ලා කියනවා මන්ට නිවන් අවබෝධ කෙරුවා කියලා. අන්‍ය භාව ප්‍රකාශ කරනවා. සෝසි මේ කට්ටිය පිටිපස්සේ ගිහිල්ලා අහනවා පැත්තකට කරලා වාඩි කරලා දැන් ඕගොල්ලෝ කියලා බුදුහාමුදුර ගාව මෙහෙම කිව්වනේ ඕක. ඕගොල්ලෝ හරි තිබ්බ චක්කෝ තියනවා. පුබ්බිනිවා සංසති තියනවා. ආ මෙහෙම නැත්තම් දීපසෝත ඥාන තියනවා. චතුත් ධානය තියනවා. අරූප ධානය. අර ආමුදුරේ එකක්වත් නැහැ. ඉස්සර කියන දැන් මට පටලවෙනවා කියන්නේ. ඒක කියන ඔයාලට පටලුණා නැතත් අපේ ප්‍රඥා විමුක්තයි කියන. ඊට පස්සේ බුදුහාමර ගාන කියලා කියන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ළඟට ආපු කට්ටිය මෙහෙම කිව්වා මම ගිහිල්ලා ඇහුවා එක්කෙනෙක් ගාවත් මෙව මොනක්වත් නැහැ කියලා. ඒගොල්ලෝ කියන මෙහෙම වචනයක් ඒගොල්ලෝ ප්‍රඥා විමුක්තයි කියලා. මට තේරෙන්නේ නැහැ. ඒක බුදුහාමර උඹට තේරුණා සුසීම නැති උනත් ඉස්සල ධම්මටිච ඥානෙ පහළ වෙන්න ඕනේ. පස්සේ තමයි නිවන හම්බෙන්නේ කියලා. ධම්මටිච ඥානෙ දෙනකොට ඔය ලනු ටික දෙනවා. ඒ ලනු කෑවනම් ඉතින් සාමාන්‍ය ලෝකෙටත් වැඩිය පිස්සු හොඳ එක හැදෙනවා. සාමාන්‍ය ලෝකෙ හැදෙන පිස්සුන තනිපකටයි. මේක දොස්තරලවත් බාරගන්නේ මොකද බෙහෙතෙන් හරගත්තලේ තියෙන්නේ. හරි ටික මෙහෙම කියනකොට බෙහෙත් කරන්න බෑ දොස්තර වෙනකම් කරන මේගොල්ලෝ. ඊයේ ගාම දොස්තර දොස්තර ගාම කරනවා. මේ දොස්තර මාත්‍ර සාමාන්‍යයෙන් භික්ෂු ආට්ටුවක් බාරගන්නේම නැහැ කොයි ස්පිතාලෙකවත්. භික්ෂු ආට්ටුවට කවදාකවත් දොස්තර කෙනෙක් ඉන්නේ නැහැ. දැන් ඔයත් ගිහලා බලන්න ගිහින් දොස්තර කෙනෙක් කියන්නේ මොකද? යන කට්ටිය එන කට්ටිය ගැන චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න හදනවා බඩ එකක් කොහොම ගැන කතා කරන්න යන්නේ. මොකද ලෙඩේ આવොත් පොඩ වාඩි වෙන්නකො දොස්තර මහත්තයා තැසිල් අරගෙන තින්නේ. ඕනෙම ස්පිතාලයක බලන්න. ඒ නිසා මේ භාවනා කරනවා කියලා කියන්නේ අමතර පිස්සුවක්. මේ පිස්සු උතුජන්වන්සේ ලස්සනට කියලා දෙන්නේ සාපි අසරන්නේ. අපි ථේරවාදී විතර මෙච්චර ලස්සනට සිටියම අදපු තැනක් ඇත්තේ නැහැ. ඒක ලිබල් ලබුතුජන්වන්සේ හරියට සුචිම ගැනලා පෙන්නනවා. මෙන්න සුචිම කෙරෙන්න ඕනේ වැඩේ මූල කර්මස්ථානේ මේ වගේ හැව ගැලවෙනවා දෙතුන් සැරයක් පළවෙනි හැව ගැලවුණාට පස්සේ යන කායන පසන සංසිඳුණාට පස්සේ මේ ශ්‍රී ලංකාවේ යනවා ඉවෙන්නේ ධම්මොද්දච්චේ වශයෙන් ධර්මයෙන් පහල කරන මේ ලණුවක් බොරුවලක් වශයෙන් හැබැයි බොරුවල කිව්වට එහෙම කියන්නේ නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ. එතනදී මේක ප්‍රතික්ෂේප කරාට කිසි වැරද්දක් වෙන්නේ නැහැ. ඔබ කවදා හරි ධම්මත් එක්ක සම්බන්ධ නිවනත් ලබනවා කියන අභිඥාත් ලබනවා. නොලබන්නත් ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ නිවනට. එතකොට සුසීම දන ගහලා කියනවා ස්වාමීන් වහන්සේ මම ධර්ම හොරකම් කරන්න ආපු ධර්ම හොරේ. මං ආයේ මේ ඒක ප්‍රශ්නයක් නෑ ඔබ දන්නවනම් ඔබ මේ වැරද්දට ආවේ කියලා සමාවෙතින් එක මගේ ගතිය. ඒක තමයි ශාසනය කියන්නේ කියලා මිනිස්සු හරි පාරේ පිටනවා. ඒක නිසා භාවනා කරන කට්ටිය බුදුරජාණන්සේ කලින් තිබුණු ශාසනය හෝ එහෙම නැත්නම් මේ එනේන සංඥා වේදනා උල්විචාන සත්‍ය ආවයි කියලා කනගාට වෙන ගතිය හෝ පශ්චාත්තාප වෙන්න නරකයි. පුළුවන් තරම් මේ පැවතිය හැකි ෂටගති මායාවී ගති තේරුම් අරගෙන ඉදිනදා ජීවිතයේදී අපිට ඇහෙන දේවල්, දකින දේවල්, අතගාල බලන දේවල් එක සැරෙන් ගණන් ගන්න එපා. ඒ නිසා බුදු ජනක සඳහන් කළ තියෙනවා සංඥා විරත්තසන සම්තිකන්තා, පඤ්ඤා විමුක්තසන සම්තිමෝහා. සංඥාච දිට්ඨින්ච යේ අග්ගයේසුං තේ ගට්ඨයන්තා විචරಂತಿ ලෝකේ. යම් කිසි කෙනෙක් මේ හුදු සංඥාහීන පමණයි කියලා දන්නවා එයා කවදාකවත් ලෝකයක් එක්ක ගැටෙන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් මේ තිරසනුටත් අපි නිස්සන් යන්න බෑ සදාචාරවත් වෙන්න බෑ කලේ ඔහොම වැඩ කරන්න එපයි කියලා. අපි දන්නවා මේවනිකයි ගණන්කට දෙයක් නැහැ. ඒකට පඤ්ඤා විමුක්තසන සංචිමෝහ අප්‍රඥාවෙන් හොඳට දැනගත්තොත් මේ ලෝකයේ අහුමුත් ඇල්ලුවොත් අහු. අල්ලන්නේ නැතුවයි. එතකොට මොහයක් නැහැ. යේ සංඥාංච දික්කින්ච යේ අග්ගහේතු යම් කිසි කෙනෙකුට සංඥාව දැඩිව ගත්තනම් සංඥා චිත්ත දික්ක මට්ටම කියලා ඝන බහල වුණා නම් තේ ඝට්ටයන්තා විචරಂತಿ ලෝකේ ලෝකේ ගැටි ගැටිම මේ මනස නිතරම ඉන්නේ නිකන් ඉන්නේ දෙක තැනකට වෙන්නේ නැහැ වැඩමයි හැම වැඩකදීම ගැටෙනවා ඉතින් අර ඉන්දියාවේ මිනිසෙක් කියනවා මට හම්බුනොත් කතා කර කර ඉන්න හොඳට බණ භාවනා කළ සංඥාව අඳුනගත්ත රහතන් වහන්සේනමක් හා බුදුහාමුදුර කෙනෙක් හෝ නැත්නම් මේ වගේ සංඥා දිට්ඨිය අල්ලගෙන ගැටි ගැටි යන මිනිස්සෙන් මම කවදාකවත් කැමති නැහැ කියලා බුදුහාමුදුරත් එක්ක කතා කරන්න වැඩක් නැහැ කියලා. මේ මනසත් එක්ක කතා කරන එක උදේ ඉඳලා හැන්ද වෙනකම් විචිත්‍රයි. මේ කියපෙක නැහැ කිය. වැඩිම පැටලෙනවා. පැටලෙයි පැටලෙයි ගන්න. ඒක නිල බුද්ධහමවත් බාර ගන්න හදනවා. ඉතින් මනස කියනවා මම නම් කවදාකවත් යන්නේ නැහැ. බුදු කෙනෙක් එක්ක කතා කරන්න වැඩක් නැහැ. බුදුහාමුදුර හැමදාම චතුරාර්ය සත්‍ය විතරයි කියන්නේ. මේ මනස පත්‍රයක් වගේ. නානා ප්‍රදේවල් වලින් ගැටි ගැටි ජීවත් වෙන නිසා අපේ ජීවිතේ ගත්තොත් අනුන් සන්තෝෂ කරන්නයි මේ සංඥාවල් කියලා අපි ලබාගත් සංඥා ටික මේ සලකුණු ටික තහවුරු කරන්නයි අයියෝ පුත්තන පෙට්‍රල් තෝගය. ඔය කැලේ ගියාට පස්සේ බුදුන් කියන්නේ මේ ගහත් එක ගලක් එක්ක සංඥා ප්‍රශ්නයක් නැහැ. අපි ගහකට කුණහරපැක් කියලා බැන්නත් එහෙනම් බුදුහාමුදුර කියලා බැන්නත් හ්ම් හ්ම් මොනවක් කියන්නේ. ගස් වලට පොරෙන් කෙටුවත් පොහොරක් දැම්මත් මල මුත්‍ර බහ කරත් ඒ නිසා කටුකුරුනි ස්වාමීන් වහන්සේ කියනවා මට ඊර්ෂ්‍යා හිතනවා කියලා මේ ගස් කල් ගැන. ඒවත් පැවෙන ඒවත් බෝ වෙන જાතියත් බෝ කරන කවදාකවත් සලකුණක් හිතුව කරලා තියන්නේ අපිට හම්බ වෙච්ච මේ සංඥාස්කන්ධය. දන්නේ නැතුව ෂට මායාවේ ගතින් පටලවාගෙන ලෝකෙත් පටලවාගෙන ඊට පස්සේ ඉන්නකම් කාටවත් ඉන්න දෙන්නේ නැතුව අවුල් කරන හැටි මේ සේරම හරහා අර ඉදිකටක් ගන්න හදන අස්සයම ඇතෙක් වගේ පාරපුත්‍රයන්ට පෙන්ලා තියෙන හැටි බලනකොට මේ දෙකම ලෝකයතුලේ තියෙන්න පුළුවන් කියලා කියනවා. වෙන එකක් කියන්නේ වෙන දෙකම එක හිතකට අවබෝධ කරගන්න පුළුවන් කියලා කියනවා. ඒ තරම්ම අන්ත දෙයක් වෙකදී. නමුත් බුදුජානකගේ ශ්‍රේෂ්ඨත්වය නැත්නම් මේ සර්වඥ ගතිය තමයි මේ දෙක බැලුවා. හොඳටම සංඥාවෙන් පටලවා ගන්න මනුස්සයට බුදුහාම බොහොම සිප වැළඳගෙන කියනවා උඹත් මිනිස්සෙක්. උඹත් මේ මිනිස්සුන්ට බුදුහාම උඹනද කියන කියන්නේ. ඊට පස්සේ මේක හොඳට බේරගත්ත තව කෙනෙක් ඉඳලා දැක්කට ස්තුති කරන්න යන්නෙත් නැහැ. මුතන්ච මේ දෙකටම සමාකාර වෙනදලා කියනවා මේ දෙන්න වෙනුවෙන් මට කරන්න දෙයක් නැහැ මට තියෙන්නේ මේ ක්‍රියාවලිය පෙන්ලා දෙන එකයි නැත්නම් මේ සමීකරණය පෙන්ලා දෙන එකයි ඒගොල්ලන්ට වැඩ කරන්න ඕනේ ඒ නිසා මතක තියාගන්න මේ සංඥා වගේ දේවල් කවදා කානපස්සනාවේ තිතියක් ස්ථාවර භාවයක් ලබාගෙන වේදනානුපස්සනාවේ ඉවසීමක් නැතුව මෙතෙන්ද යන්නෙත් නෑ යන්නත් බෑ ගියාම වෙන්නේ ගොඩාක් වෙලාට ධම්ම ධම්මුද්දච්ච පහලන පටලවිල්ල පහල වෙනවා ඒක ආවට පස්සේ උඩත් කටු බිමත් කටු හිටිනවා හැබැයි කොයි දක්ෂයාට උනත් මොන්න තරම් දැනගෙන ගියත් මේ සංඥාව කියන ස්ථාන හරිම විචිත්‍රයි අතපය කරා ගන්න තු බේරන්නේ පුදුම කලාවක් හැබැයි පස්සේ පුදුමාකාර සංවේගයක් පහල වෙනවා මේ ලෝකයක් සංඥායම ගැලීගෙන මෙච්චර තොරතුරු තාක්ෂණයක ගිලීගෙන ගත කරන ලෝකයා කවදානම් සංඥාවේ තියෙන මේ මම සංඥාව නෙවෙයි සංඥා මම නෙවෙයි සංඥාව ආත්මවන්ත නෙවෙයි කියන එක තේරුම් ගන්න තරම් පෞරුෂත්වයක් තේරුම් ගන්න තරම් බුදුන් ඇදහිලා තේරුම් ගන්න තරම් සදාචාරාත්මක තැනකට එනවනම් ඇත්තටම නිවන් දකින්න ඕනේ නිවනේ රසය එතෙන්දි තියෙනවා. ඒ ධම්මටිති යනකොටම ධම්මටිසත් ඇවිල්ලා ඒ නිසරණ ආධ්‍යාසයට සංඥාව මිනිකොක්කද පිළිගන්න තැනට ගියත් නිවනේ බුද්ධිය නිවනේ රසය තේරෙන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට හැබැයි මේ ලෝකයට නැත්තම් ලෝකයට පිළිකුල් ගැටියක් තියෙනවා. ලෝකේ හඳුනාගන්නේ හඳුනා ගැනීම හඳුනාගත්ත කමසල් විතරයි. හඳුනා ගැනීම හඳුනා නොගන්න මනුස්සයා ලෝකේ හඳුනා ගන්න ගන්නවා. යා පේන්නේ නිකමෙක් වගේ නැත්තම් කරායිද මිනිසෙක් වගේ නැත්තම් වගකීම් පැහැරන්න කෙනෙක් වගේ. ඒක නිසා මේ යසෝදරාට බබා හම්බෙන් දාසේ පැනලා ගිය කියලා සිද්ධාර්ථ කුමාරට පව බණින්නේ. ඊටුම් පැහැරගියයි කිය. නමුත් බුදුරජාණන්සේ තියා පල්ලෙහාව අපි දැන් චිත්‍රෙත් පෙන්ලා තිනවා. කඳුරු නැගලා ඉනිමකට පහින් ආපු කතාව. ඉනිමගේ කෑල්ල තාම ඇඳලා තියෙනවා. ඒ මේක සදාචාරාත්මක නැහැ. ඒ පදනම සදාචාරාත්මක නැහැ. නමුත් සදාචාර මට්ටමේ නිවනක් නැහැ. ඒ නිසා අපි යම් මට්ටමට යනකම් සියල්ලකින්ම ගැලවෙනකම් සියලු සදාචාර ධර්ම රකින්න ඕනේ. ඒකලිවල කායනුපස්සනාවේ පස්සම්බයං කාය සංකාරම් මට්ටමට ගියාට පස්සේ තේරුම් ගන්න ඕනේ දැන් ගුරුත්වාකර්ෂණය මිදිලා තියෙන දැන් චේතන චෛසික ධර්මත් එක්ක යන්නේ එතෙන්දී ආපහු අරකට දාන්න යන්න ඕනේ නමුත් ආපහු මේ අපි සාමාන්‍ය ප්‍රකෘති සංඥාවට වේදනාවට ආවට පස්සේ නැවතතර සද්ධාවයි නැවතතර සදාචාරයයි තේරුම් අරගෙන ලෝකයේත් එක්ක ගැටෙන්නේ නැතුව දැඩි සංඥාගත වෙන්නේ නැතුව ගත කරන්න පටන් අරගත්තොත් ඔය අවුරුදු 2600 කියලා වෙනසක් නැහැ. අපි ඉන්දියාවේ නැතුණයි කියලා වෙනසක් නැත්තේ ඔක්කොම සංඥා විතරයි. ඒ නිසා එකෙන් ගැලවීමේ ක්‍රමය තියෙනවා අවශ්‍ය කෙනාට. අපි සතුට වෙන්න ඕනේ මේ 2600 ගිහිල්ලත් මෙවැනි පණිවිඩයක් අප කරා පැමිණිලා කියන එක. ඊටාත්ම සූක්ෂම පණිවිඩයක් ඒ භාවනා කරව භාවිත මනස ඇති තේරුණාසිරා පණ වාගේ රැකගෙන ඇවිල්ලා පෞෂත්වයෙන් තොරව රැකගෙන ඇවිල්ලා පුළුවන් කෙනෙක් මේක නැති නොවෙන්න අනික් කෙනා අතර දීපං කියන අදහස විතරයි ඉතින් ඒක දිහා බලනකොට හරි මේ ලෝකයේ තියෙන මේ පටලවිලි වල ලොකු සංවේගයක් පාල කරගන්න පුළුවන් කොහෙද මේ ලෝකය යන්නේ සම්පූර්ණ තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ සංඥා විපල්ලාසයක් උදාහරණයක් වශයෙන් සංඥා විපල්ලාසී චි සංඥා විපල්ලාසී කියලා සංඥාවේ යාන්ත්‍රණය දැක ගන්නවා කියලා කියන්නේ අර කනකස් පැවේ විශේෂ තුනෙන් අහස බලනවා වගේ. ඉතින් මේ පෞගේ තිබුණ හැම රිට්‍රීට් එකම කොහේ ගියත් බණ කියනකොට උගාක් වෙලාවට මේක පිළිබඳව ධර්ම කොටස් වලින් පහෙන්කක් ගත කරන්න වෙනවා. ඒ නිසා මට පුද්ගලයෙක් වශයෙන් නම් මට අර ධර්මයේ පොත්වල ලියලා දෙන හැම තැනම වගේ කියවන්න කියවන්න මේක පිළිබඳව තේරුම් පටන් ගන්න මේ විචිත්‍රත්වය ඇති වෙන්නේ මොකද්ද ධර්මයේ හෝ බුද්ධජනක විලා දේශනා විලාසවල හෝ හම්බෙන පුද්ගලයන් තුළබඳ මේ සංඥා නානත්වය. සාහිම විචිත්‍රයි. ඒක හදාකත් හිලියරයක් කරලා දැක් කරගන්න එපා. ඒක එහෙම තිබිච්චාවයි අපි ඒක අරගන්නවා මේ විවිධාංගීකරණය සඳහා. ඒ හැම කෙනෙකුගේ විපල්ලාශය තුල මය තුලක් තියෙන එක කොටා. යායේ කුණුසු ඉදියේ නියෝජනය කරාට ඒක මට සම්බන්ධ වෙන්නේ මම ළඟත් ඒ අඩුපාඩුව තියෙන නිසා. ඒ නිසා මේ පුද්ගලයාට ස්තුතිවන්ත වෙලා අනේ මේ පුද්ගලයා පටලවා ගන්න මේවා කරනවා යාරත් දොස්සේ නොවේවා. උඹලත් කවදේ අවබෝධ වෙනවා අනේ මම ළඟත් ඒ සංඥා විපල්ලාශය තියෙනවනම් අර මනුෂයාරත් පින් සිද්ධ වෙන්නේ නැත්නම් උගාදෙන කුරුටත් පින් සිද්ධ වෙන්නේ මේ විපල්ලාශෙන් තොරව ඇති හැටි දැක ගැනීම ඇති කරගත්තොත් සක්කාය දිට්ඨිය ගලවලා යනවා. ඇති නොකරගත්තොත් හැම චිත්තක්ෂණයෙම සක්කාය දිට්ඨිය පරිසද වීමක් තමයි වෙන්නේ. ඒ නිසා කිසියම් දැනක අතරමැදක් නැහැ. එක්ක සක්කාය දිට්ඨිය අහුවෙනවා එහෙම නැත්නම් ගලවෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් ඒ සතිචෛතසිකේ ඉස්සරහින් තියාගෙන ඇති ඇතිය දැකගෙන අවස්ථාව ආවට පස්සේ මේ සංඥාවේ තියෙනා වූ මිරිඟු ස්වરૂපය අවබෝධ කරගන්න නම් මම මේ මාගේ මගේ ආත්මය කියා ගන්නා වූ දැඩි ග්‍රහණය අපේ ආවේනික ලකුණක් බවත් ඒ නිවනට බාධාවක් බවත් නිහි වේලාව ආවට පස්සේ හරි තැනේදී ඒක මෙනෙහි කරලා සංඥාව හරහා විනිවිද බලන්න යන පටන් අරගත්තොත් ඒ පුද්ගලයා වයසට යන එකක් නෑ කියලා මම කියනවා. එන්නේ එන්නේ එන්නේ හැම මොහොතෙම අවදි භාවයකින් එළඹ සිටි ගතියෙන් ගත කරන්න පුළුවන් වෙනවා. එතකොට මේ මනුස්සයාගේ කායික මානසික රෝග සුව තත්ත්වය සුවසේවාව පරිසරේ බාරගනිවි. සබහා ධර්මයේ බාරගනිවන් තමයි මැරෙන්න තියෙනවා කියන එක නෙවෙයි. ලෙඩකාවත් බාරගන්න. මරණත් බාරගන්න. සුවවීමත් බාරගන්න. ඒ ඒ පුද්ගලයන් කවදාකවත් එතකොට පරිසර දූෂණයක් හෝ චිත්ත දූෂණයක් හෝ අනුන්ගේ සිත් දූෂ්‍ය වීමක් වෙන්නේ නැහැ නැත්නම් වීම සඳහා වග වෙනවා. උනාම පස්සට ඇවිල්ලා විපල්ලාසත් කරන්නේ. ඉතින් ඉන්දෙන් දෙන්නේ නැහැ. ඒකට ගැටුම්තර මාර්ගය එළඹෙනවා. ඉතින් අපේ යෝගාචර ජීවිතයේ සම්ප්‍රක්‍මචාරීත්වය සත්පුරුෂයා ආර්යයන් වහන්සේ කියලා කියන්නේ අන්න ඒ වගේ අසුන්දර පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කීම පැදිවල යන්නේ මම්මුලා වූ එක කුසේ කියලා ලෝකයා ඒ කටයුතු කරද්දී අර කිටි මාර්ගේ ගමන ගෙවම් කරන එකයි ඒ පිණිසම අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිද්ධාන්තම ශනසි මුදා වේවා කියලා නෑ අපි ධර්මදේශනා පස්සේ බොහෝ විට නැත්නම් චාරිත්‍රාක් වශයෙන් මේ ධර්මදේශනා සම්බන්ධව මතිමතාන්තර ප්‍රශ්න විවේචනවලට වෙලා ගන්නවා එහෙම නැත්නම් අපි පින්න පින්න කාට පින් පැමිණීමේ ඥාති ජීවත් කරගැනීමේ සහ අපගේ પરමාර්ථ ශීපත් කර ගැනීමෙන් ධර්ම දේශනාව ආදී સમાප්ත කරනවා. ඒ නිසා IT ඉස්සලා ජීවිතේට ප්‍රශ්න කළ ජමත් කියවන කර්මා කරලා ධර්ම දේශනා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ආරාධනා කරනවා. අවසර ගල්සනාස මේ කරන්නේ කියනවා මේ සංඥාව කියන්නේ අපි භාවනාවේදී යකිනවා මේ සංඥාව මුලස්ථාවේ තහවුරු කරගන්නවා. මේ අස්ථාවේ පොඩි පැහැදිලිවක් කරනවා මොකද තහවුරු කියන්නේ. ඒ කියන්නේ සංඥාව සංඥා පදාර්ථම කියන්නේ මොකද සංඥා වෙනසක් කියන්නේ වෙනස් වෙන ස්වභාවයෙන් පවතින දෙයක්. ඒකට මේ මොකද මේ සාහෘ කරගෙන කියන්නේ? ආස්වාසි කියන්නේ ප්‍රස්වාසය නෙවෙයි කියලා තාවරෝ දැනගන්න. ආස්වාසි කියන්නේ ප්‍රස්වාසය නෙවෙයි. ප්‍රස්වාසය කියන්නේ ආස්වාසය නෙවෙයි. ආස්වාස ප්‍රස්වාසය කියන්නේ හිතවිල්ලක් නෙවෙයි. සත්‍යය නෙවෙයි වේදනාව නෙවෙයි කියලා කැඳේ ගලපීර වගේ මේක මේකයි කියලා දැනගන්න. ඒක හරියටම තහවුරු කරලා දැනගන්න ඕනේ. තියෙන හැම සංවේදී භාවයකින්ම ඒතකොට ඒ ඒ දේ වෙන්කොට දැන ගැනීමෙන්ම තමයි සතිය ස්ථාවර වෙන්නේ. සතිය හොඳටම දන්නා මේ හිතවිල්ලක් නෙවෙයි. කවුරු කියපු මතයක් නෙවෙයි මම මේ අතගාලා කියන්නේ. කියලා එයා ඒක මේ අස්පනා පිට කියලා අපි මේකට සිංහල වචනක් පාවිච්චි කරනවා. අස්පනා පිට වෙන්නේ ඒ නිසා අපිට මේකට අභියෝග කරන්න පුළුවන් අපි හීනයක් දකින වෙලාවට හීන ඇත්තටම ඉෂ්ට කරගෙන ඉන්නේ. අපිට කවුරුත් බැලුවට අපිට ජීවිතේදී හොඳ හිතාගන්න බැරි දෙයක් වෙච්චාම ළඟින් නැත්නම් මචං පිටට එකක් ආවම මට දැකයි ඊනියක්ද කියලා කියනවා. දැකලා බෑ තත්ති කරවට පස්සේ තමයි හිතෙන්නේ මේක අවදි කරපම් මම හිණික දන්නේ නැන්නේ හිතාගන්න බෑ කියලා. ඒ නිසා ලෝකයේ දැකපොදී අල්ලලා බලන්න ඕනේ. අල්ලපොදී දැකලා බලන්න ඕනේ. දෙකෙන් තාවුණාට පස්සේ තමයි ස්ථාවර කරන්නේ. දැක්කට විතර හිණිකට දකින්නවා ආශිත අල්ලන්න බෑ. ලෝකයේ අන්ධේ අන්ධකාරය අත ගන්නට අහුවන්න අල්ලන්න පුළුවන්. නමුත් ටෝච් එක අහලා බලන්න ගන්න ෂුවර් නෑ. අනේ දෙකකින් තහවුරු කරන අපි සාමාන්‍යයෙන් මේ එකයෙන් බලනකොට ගැඹුරු පේන්නේ කියනවානේ. එකයෙන් බලනකොට මේ ගැඹුරු පේන්නේ අපිට ෆිසික්ස් මාස්ටර් කිව්වා. එක හැක් වහලා මෙහෙම ඇඟිල්ල දික් කරලා මේ ඇඟිල්ල පුළුවන් නම් හරියට අරකට කියන්නේ. කියන්න බෑ. මෙයාට මෙයාට කියන්න බෑ. හද්දක වලදිබෝ ටක් ගාලා තියෙනවා. අපි ජීවන ඩෙස්ක් එකේ ඉස්සරහ තියෙනවා තින්ත දාන්න හිලක් හදලා ඉස්සර. තින්ත කොප්පියක් කිව්ව හැදේ ගන්න පුළුවන් නම් එකෙන් දාන්න කියලා හිලට අක්ක දාන්න බෑ. හද්දක බලමු වෙන දෙකෙන් බලනකොට දුර ගැඹුර පේනවා. මෙහෙම බලනකොට පේන්නේ තලේ. එක ස්පොට්ටයි කියලා බුදුහාම කියන්නේ මේ ජීවිතේ මේ ජීවිතේ විතරයි පරිලෝකයක් ගැන හිතන්නේ දෙකයි කියන එක ස්පොට්ටයි කියලා. ඒ වෙනසත් මොන හොඳ දක්ෂයි ලස්සනයි ආරම්භන ඒකට ගැඹුර තේරෙන්නේ. මේකේ දැක්ක දේ අල්ලලා බලන්න. අල්ලපු දේ දැකලා බලන්න. මේ දෙක තමයි අපි සාමාන්‍ය ලෝකයේදී සංඥාව තහවුරු කිරීමට කරන උපක්‍රම දෙක. මොකද හීනේ මේ ප්‍රශ්නේ සහ මිරිගුවේ ප්‍රශ්නේ. මේ දෙක හොඳටම පේනවා. පේන දේ අදහන්න බෑ අපිට. අදාන දේ නෙමෙයි පේන්නේ. කියන දේ නෙමෙයි පේන්නේ. පෙන්වන්න පුළුවන්. බිලිබිම් වෙච්ච උග දෙනවා. ඒක නිසා ඒක අල්ලලා බලන්න. අල්ලලා බලන්න කියන ගමන් මේ අර අහුවෙනවා නම් අපි කියන සාමාන්‍ය සම්මුති ලෝකයේ අයගේ සංඥාව ස්ථිරයි කියලා. ඒ නිසා ආස්වාසිය දැක්කම දැක්කයි කියන්නේ බා ප්‍රසවාසයෙන් මෙන්න හැරි බලන්න. සද්දෙන් වේදනාවෙන් හිතෙන්නේ වෙන්න හැරි බලන්න. එතකොට මේ ඒ ඇඳිනීම තුළ ආර්ථික සංඥාව තහවුරු වෙනවා. එහෙම නැත්නම් ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්නේ. අන්න ඒවට කියනවා අත්‍යන්ත ලක්ෂණ කියලා. පෞද්ගලික ලක්ෂණ කියලා, සලක්ෂණ කියලා. අන්න ඒක තමයි අපේ දැනුමේ තීක්ෂණභාවය කියන්නේ හැම ලෞකික ප්‍රත්‍යක්ෂය. ඒක බලන්න බලන්න ලං වෙලා බලන්න බලන්න පේනවා මේකට වැඩිය මේක වෙනස්. මේකට වැඩිය මේක වෙනස් කියන එක අනිත්‍යත්වයට මේ වෙනස් වෙන සුළු බවට හොඳට ඉඳලා ලැබෙනවා. ඒක ලැබෙන්නේ දකින්නේ ආවට කියලා බලන්න බා. ඒකමද දැන් හිත දෙනවනේ ලේබල් එකක්. ඒ නිර්මලිකමද කොහොමද කියලා තමන්ගෙම එක තමන් ප්‍රශ්න කරනවා ඒ ප්‍රශ්න කරන එක ගන්න විනිශ්චය ඉක්මනින් කැඩෙන්නේ ප්‍රශ්න කරනකොට එන දේ බාර ගන්න ගන්න විනිශ්චය බොහෝම ඉක්මනට මේ අභියෝගයට ලක් කරන දුරද කියන්නේ කේත කත කතා වෙන්නේ කියලා කේලම් වෙන්නේ කියලා නැත්නම් මායාවල් වෙන්නේ කියලා ඒ කියන්නේ එක සැරේ දැකපු දේ දහ සැරේ බලපන් කවදාකවත් අහන්නේ එකල්ල ගන්න තීන්දුව යන්නේ මොකද එයා දන්නවා මේ තීස් තමන් ගන්න තීන්දුවත් වැඩි කල හිටින්න නැති බව. ඕක අල්ලගෙන නටන්න දෙයක් නැහැ. ඒ තීන්දුව එතෙන්ද විතරයි. ඊගාදාසේකට සම්පූර්ණ වෙනස් ලෝකයක් තියෙන. ඒක චපලකම නෙවෙයි. ඒ චපලකම නෙවෙයි අනිත්‍යත්වයේ සැලකිල්ලක්. ඉතින් එහෙතිදී තව 2600ක් වශයෙන් ධර්මය පැවතිච්ච එක 2600ක් වශයෙන් සංඛ්‍යා පැවතුණා කියලා කියන්නේ දැස කොච්චර යථාර්ථය දැනගෙන කොච්චරක් මේ ඈත බලලාද කරලා තියෙන්නේ කියලා. නිසා අපි ඒවට ඉඳ තියාගෙන අපේ තියෙන පුංචි මේ මේ ඉනකුණු මොලයක් මොලයක් වගේ එකක්. ඒක මේ පුළුවන් තරම් බලන්න ඕනේ අර අදාහගෙන. උසසකින්දී අදාහගෙන අපිට තියෙන්නේ මේ වාහනේ රුද්ද ගන්නට ක්ලීනර්ගේ වැඩේ විතරයි. අපිට වාහනේ අයිතිත් නැහැ. අපිට තියෙන්නේ මේ වෙලාවේ තියෙන කුණු ටික අයින් කරන යනවා ඒක කැට කරන්නත් එපා. ඒක වැඩි කරන්න දෙයක් නැහැ අපිට. අපිට තියෙන්නේ මේ යන දේට යන්න ඇරලා අපෙන් මේ අවුලක් ඇති නොකර ඉන්න එකයි. ඒ සඳහා සංඥා පිළිබඳව මුලින් හරියටම ස්ථාවර කරගෙන ඉතාල කරන්න කරන්න වෙන්නේ ඒක විසි මේක විනාශ කරනවා. ආශාසි මුලමැදක දකින්න එක නම් මුලට වැඩිය මැද වෙනස් කියලා. මැදටදී අග වෙනස් කියලා නැත්තම් අනාලස දැක්කම මුලින් ඒ කියන්නේ මේ විවස්ථාවේ මූලික වශයෙන් මේ ස්ථාවර කරන සංඥාව ඉදිරියට යන යන ඒ ස්ථාවරකත්ව වල විඳිනවා. ඒක තමයි බුදුහාමගේ යොමුව. ඒකයි පෙන්වන්න හදන්නේ. ඇත්තටම ඔක ලස්සනද කියලා බලපන් කියනවා. හොඳට ලොක් කරලා බලනකොට ඔය කියන ලස්සන නැහැ. ඔය කියන ස්ථාවර බව නැහැ. ඔය කියන සූකේ වන ගතිය නැහැ. ඒ නිසා එකක් කරන හොඳට බලපන්. අර එහෙම දූ දූ ඉන්න බෑ. ඒකට ඔක්කොම මාය වෙනවා. එකක් කරගෙන ඒක හොඳට පිළිස්සන බලන්න. සත්‍යන්ත සංඥාව සංඥා ස්කන්ධයක් වේදිකේ. සංඥා ස්කන්ධය කන්ද, කය, ස්කන්ධ, ඝනද මේ ඔක්කොම සමුහ වාචී නම්. ඒ අපි ගත්තොත් ටීවී එකේ ඩොට්ස් වැටි වැටි තියෙන වෙලාවක් අපි එක ඩොට් එකක් ගත්තොත් එහෙම ඒක එන්නම වෙගේ යනවා. නමුත් මේ ඈතින් බලනකොට ටීවී ටීවී ස්ක්‍රීන් එක ජීවත් වෙන බව පේනවා. ඒක සජීවී ගතියක් පේනවා, ආලෝකයක් තියෙනවා. ඈතින් බලනකොට මට ආලෝකයක් සහ මට අන්ධකාරයක් අතර දුමුරු පතියක් පේනවා. ඈතින්ලා බලුවොත් සමුහය ලඟ වෙලා බලුවොත් එක ඩොට් එකක් තියෙන හාත් ප්‍රසන්නකාරී මේක තනිකර ආලෝකයක් එනවා එන මේකෙන් නැති වෙනවා ඉතින් ඈතින්ලා බලන බලන මේක එක කොටුවක් ලස්සනට පේනවා හොඳට ලඟ වෙලා බලුවොත් පේනවා ඒ කොටුව ඇතුලේ කිසිම ස්පාසාවක් කිසිගලන්ත සිත්තක් වෙනවතු වෙනස් වීමක් තියෙනවා දුරස්ත බැල්ම සාමූහිකම ගතිය ස්ථිරතාවයක් ඇති ලඟ වෙන්න ලඟ වෙන්න බලන්න බලන්න ස්ථිරතාවයේ ඇතුළත ස්ථිරතාවයක් නෑ වෙනස් වෙන ලක්ෂණ බොහෝ දෙයක් තියෙනවා කියනවා ඒ නිසා බුදුරජාණන්සේ කියන්නේ සමීපස්ත බැල්ම කියනවා දුරස්ත බැල්ම බලලා ඒ දුරස්ත බැල්ම ඕම තිබුණාට ඕක ලඟ වෙනවලුත් ඕක නෑ කියලා දැනගෙන ඉන්නේ ඉන්නේ ලඟ වෙනවා ඉතින් අන්තරාවක් තියෙනවා ලඟ වෙනවා බලන්න බලන්න ගියාට පස්සේ අන්තිමට ඒ නිට්ටයයි කියන දේ තුළ නිට්ටය බවදී අනිත්‍ය විතරයි කියලා කියනවා දැනගන්න අපේ ශරීරය තුළ ඔය බුද්ධියම පේනවනේ මම කණි කණි කණි කණි සිතුවිලි තෝරන ඒක තමයි අපිට අල්ලන්න පුළුවන් රූප මාර්ගයෙන් මේ මේ අපපාරණය වේදනා සංඥා සංකාර කොයි එකත් එච්චරයි. රූප ගත්තත් කහ පාට නිල් පාට සමුන් ආරවුන් ඕන හැදෙන්න කොච්චරද කියලා මුදල් කියන අනිත් සියල්ල අමතකලා එකට යොමු කරන්න එකක් කොටු කරන්න කොටු කරලා මොකක් හරි තෝරගන්න. ගිනි විදලා බලපන් ඒක කියන්නේ හෙලෝග්‍රැෆික් කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ හෙලෝග්‍රැෆික් කියලා කියන්නේ සියල්ල එක පිටක එක අංශුකෙන් නියෝජනය වෙනවා. මොඩල් එක කොහොම හැම එකම තුලින් තියෙන එකමයි. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් ස්වාමීන් වහන්සේ බොහොම සරල උදාහරණනේ. අසුචි මෝත්‍රායි කියන එක ඉතාම කුඩා කොටසක් නක් ගතයි. ඔච්චර තමයි සංසාරය. මුළු සංසාරෙම තියෙන අසුචි මුත්‍රා කියලා හිතාගන්න අපි යෝගට අප්‍රිය කරන සංසාරයට ප්‍රිය කරනවා කියලා කියන්නේ විකාරයක්. උග කොච්චර වුණත් තිබ්බත් ගඳ ගන්නවා. ඒ කියන්නේ ලොකු කොටසක් කියලා දෙයක් නෑ නමුත් මේ ඒ ගඳ කියන්නේ සංඥාවක් නෙමෙයි. ඒක ඒ ගඳ කියන එක දන්නවනම් ගඳ කියන එක සංඥාවක්ද කියලා දරගන්න නැවත නැවත පොඩ්ඩක් ඔය කාලා පිළ බලන එකයි කියන්නේ. ගඳ බලනකොට නැවත නැවත බලන්න. සංඥාවක් සංඥාව නිවැරදි වෙන අවස්ථාවක් යනවා. ඈ? ආසන්නව සත්‍ය ලැබෙන අවස්ථාවක් දැන් කොහොමද කියන්නේ? ඒ සංඥාවේ තියෙනම මේ එක අවස්ථාවක් ලෝකයේ තියෙන සංඥාව නෑ ඒක. අපි දැන් මේ ලෝක කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා තියෙනවා. ඇහැට, කනට, නාසයට, දිවට, මනසට ගොදුරු වෙන්නේ. මනස පැත්තක දානකො. මේ පහට අහුවෙලා තියෙනවා ආරම්භන සහ ద్వාර කියන දෙක අතර ගැටුම තුනෙන් එන සංඥා. අපි කියනවා කාම ලෝකය කියලා. අපි කියනවා මේ මේ වස්තුකාමී කියලා. වස්තුකාමී කියලා කියන්නේ ඕකට. ඒක අයින් කරුවට පස්සේ කෙලේශකාම જાතියක් වෙනවා. හිතින් හදාන අපි සතුට වෙනවා. ඒ තුල රූප ශබ්ද ගන්ධ රස නැහැ. හැබැයි රූප ශබ්ද ගන්ධ රස හදාගන්න බලනවා. ඒක හීනදී අපිට අහිනවා. හීනදී සිද්ධ වෙනවා. පොඩ්ඩේ හදාගන්නවා. එතකොට ඒකයික විසඤ්ඤතාවයක් නැත්නම් හීනයක් කියලා කියනවා. බුදුසසුනේ කියන ආනන්ද අහමුදුර අහන එක තැනක ආනන්දවන්නේ කලහල්වා සූත්‍රයේදී ස්වාමීන් වහන්සේ මේ කොතනද මේ රූප ධර්ම සම්පූර්ණයෙන්ම නැති වෙන තැන කියලා. රූප ධර්ම සංඥා කරන්න පුළුවන්, මායя කරන්න පුළුවන්, ඡන්න වෙන්න පුළුවන් රූප ධර්ම නැති වෙන කර්ම මොකක්ද කියලා. එතකොට පුතන් කියන්නේ න සංඥ සංඥී න විසංඥ සංඥී නෝපිය සංඥී න විභූත සංඥී. ලෝකේ සාමාන්‍ය සංඥාවේ සංඥාවක් නැහැ. Taman විසංඥ වෙලත් නැහැ. නේව සංඥා නා සංඥා තලයට ගිහිල්ලා භ්‍රම ලෝකේ අසංඥ ලෝකෙට ගිහිල්ලත් නැහැ. සංඥාවක් නැත්තේ නැහැ. අන්න එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව. එතන තමයි යන්න ඕන ප්‍රශ්නේ උගන්නේ එතන තමයි. එතන ඔය අපි දැන විදිහට ඥාන පිළිමේ කරුණෙන් රහස මොකක්වත් නැහැ. හැබැයි හොඳට දන්නවා සත්‍ය තියෙනවා. හොඳට දන්නවා සමාධිය තියෙනවා. ඒකල සත්‍ය සමාධිය හේතුච්ච අරමුණක් නැහැ. පුළුවන් නම් මේක සැක නොකර ඉන්න ඒකට විගක් කියන්නේ. ඒකට ඒක තමයි මධ්‍යම ප්‍රතිපදා පිළිගන්නේ. අපිට වෙන්නේ එතෙන් යනකොට අසරණ වෙනවා. අන්දමන්දයි. බය අසන්න කපේ නීරස ගතිය කම්මැලි ගතිය ඉතින් ඒ නිසා අපි ඒ වෙලාව අනිච්ච දුක්ඛ නාද මෙන්න කරන්න කියලා දෙතිස් කොලප බලන්නද කියලා බුද්ධානුසුති වරන්නද කියලා අසුභ භාවනා කරන නරකද කියලා ඉතින් මොකද නිකන් මම මොකද නිකන් ඉන්නවට ඔඩි බිව්වත් හොදනේ ඒ කියන්නේ ආය සංඥාවක් දාගන්න ඒක නෙල ඒක දිගේ අල්ලෙන් පටන් ගන්න කියලා ඒක නතරන පස්සම දැන් මොකද කරන්නේ කියලා ඒක කියන බුද්ධානුසුති කියලා දැනන මයිටි භාවනා කරන්නේ කොහෙද මේ යන්නේ බුද්ධ ඥානති වෙන්නන්න හදනඳයි මේ සංඥාව නැති නමුත් සංඥාවක් කියලා එකක් තියෙන තැන තමයි ලෝක ධර්මයේ සමුගන්න තැන. ඒක සමුගන්න නැතුව ලියන්න බෑනේ එහා පැත්තට. ඉතින් මේක පිළිබඳව විස්තර කරලා දෙන්න යන ගියහම වෙන ගැඹුරු වැඩි තේරෙන්නේ. ඇත්තනේ. භාෂාවට දාන්න බෑනේ ඔතන. ක්‍රියා කරනවල දාන්න බෑ. ඉතින් නමුත් මේ භාෂාව තුනිවරක් නෑනේ. මේ යන නැත්නම් ඔතන තමයි කඩයිම සම්මුති ලෝකේ ඉඳලා පරමාර්ථයට මාර්ගය වෙනවා. කිව්ව හැක්කේ ඉඳලා කිව්ව හැකේ නිවනවා හිතන්නේ අන්තයෙන්. ඇල්ලිය හැකේ දේවල් නෑ අල්ලන්න බැරි තැනට යන තැන. භාවනා කරන තැන ඉඳලා භාවනා කරන තැනට යන තැන. එනකන් අල්ලපදාගෙන හිටපු දෙය දීලා දාන තැන. ඒ තදමාරුව භාවනා නිවන් දක්වන එකක් නෙවෙයි. උත් භාවනා ලෝකේ තාම වැදගත් සංස්ථාන. උගදෙනකොට ඒක වෙන්නේ එක දිගට භාවනා කරගෙන යනකොට. අද ටිකක් කරනවා, හෙට ටිකක් කරනවා කියන උතෙන්ට ක්‍රමිකව බහ ගන්න බෑ. බෑ කියලා කියන්නේ කපයි කියන එක නෙවෙයි. එයාට ස්ථිරතාවයක් එන්නේ නැහැ. දිගට කරන්න ඕනේ හැබැයි නියම උපදේශ හම්බ වෙනවා. එයාගේ දේ නිර්වචනය කරන්න පුළුවන් ගතිය තියෙනවා. ඒක සුද්ධ කරලා දෙනවා. ඒක පැන්නට පස්සේ මේ මනසට තේරුම් ගන්න පුළුවන් මේ මිනිස් මොකද ජීවත් වෙන්නේ කියලා. වරින් වර හෝ ඊට පස්සේ තේන්න රණ්ඩු සතුට කරන්නේ නැහැ. ගහපා දෙන්නේ නැහැ. අයිවාසිකම් ඉල්ලන්නේ මොන මගුලක් තමයි කිල්ලන්නේ. ඒ රණ්ඩු කරන්න මොකද දෙන්නේ? මේ තියෙන්නේ වෙන තියෙන්නේ අපි කරන තියෙන දේ කවුරු හරිලා කිව්වොත් නොකර ඉන්නව නෙවෙයි. ආරාධනාවක් කරන ගාගෙන මෙහෙකටනේ ඒ සියලුසිය සලකනවා. නමුත් අතුලින් චේතනා පහළ වෙන්නේ නැතු යනවා. චේතනා පහළ කරුවොත් ඕකම නිකන් නෙවෙයි. අනිතික සැලසුම් පිටිලක් නෑ. සැලසුම් කිව්වොත් ඕකම තමයි හම්බෙන්නේ. කොහෙන් කෑවත් ඕකෙන් කොහෙන් වතුර මුල්වත් මොහොතේ ලුණු වතුර වගේ නිවන කොයකෙත් විමුක්තිය ලැබෙන්නේ නොකරනව නෙවෙයි නමුත් තද අර්ජ් එකක් නෑ. නේද? වැරදුනායි කියලා රාජිකුත් නෑ. මහා අල්ලගෙන බදාගෙන දගන්න ගැතියන්නේ එනකොට එමන් ගගේ ආමාංශික ආත තියෙන්නේ නෑ. එහෙම නැත්නම් මේ අසහනය කියන එක අඩුයි. එතකොට බ්ලඩ් ප්‍රෙෂර් එක විදියට heart attack එක කියන්නේ heart attack එක කවදින් විතර දෙයක් නැහැ කොහොමද මරන්නේ ඉතින් තමයි යෝගාවචර කියන්නේ ඒක තමයි භික්ෂුව කියන්නේ ඒක තමයි කැලේට ගිහිල්ලා ඇයි අර දෙයට යන්නල්ල උඩක් ඔය බලන්න ඉන්න එකයි කියන්නේ අපිට ඕක තමයි බැරි මොකද සංඥාංච දිට්ඨින්ත යේයක් හේතු තේකක් යන්ත විතරක් යම් කෙනෙක් සංඥාවක් දිට්ඨියක් අල්ලගත්තොත් ඒ මනුස්සයෙන් දැනගත හැකි වශයෙන් හැමතරම ගැටෙනවා එයා ඒ ගැට යත ගැතිය තමයි කියන්නේ. යانے යන තැන ගැටි ගැටි ජීවත් වෙනවා. ඉතින් එමන් සැලපෙන්නේ ගැටෙන්නේ නැති මනුස්සයා නෝන්ජලිට. කිසි අපිට වගේ කැක්කක් නැහැ අපිට වගේ. ඉතින් ආයෙත් ඇටි වෙන්න බෙදාගෙන කන්න දෙන්නා. බලන්න ඉන්න එකයි තියෙන්නේ. ඇදගෙන නානවා. බෙදාගෙන කනවා. ඉතින් මේකනේ අනික් කෙනත් මේක කල් කරගෙන ආවේ. ඉතින් ඒක නිසා බුදුජානක වහන්සේ ලෝකෙ දිහා බලනකොට අමතර දර්ශනයක් පේනවා ඇති. ඉතින් කාගනාවේ පරිප්පෝ දාන්නේ ආදාලා සංකල්පලක්ෂයක්. සුද්ධ කරන සුද්ධ කරන එනකොට ඔය හැම පියල්ලක්ම ඇඟිල්ලෙම ඇරලා තියෙනවනේ. ඉතින් මේ මනුස්සයා මේක අරගන්න තැන එකමයි කියලා කියන්නේ. ඒක තන්නේ ක්‍රම කොයින්සිඩන්ස් එකක්. තන්නේ ක්‍රම නිකන් ඉලෙක්ට්‍රික් වැඩක්. අනේකුණ ධර්ම තිබුණා යහ දර්ශනය පුළුල් දර්ශනය එනකන් දැන් විනාඩි 10 20ක් විතර අරගෙන තියෙනවා මේ ධර්මදේශනායි පස්සේ සාකච්ඡාව සඳහා වෙනත් කළ යුතු ප්‍රකාශ නැහැ කියන අදහසින් මම යෝජනා කරනවා අපි ඊතාවතා සාධිගත සත්‍යනා කිරීමේ හේතුන් කාඩක් මුතර කිරීමේ අනුමೋದනා ශීර්ෂයෙන් අපේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිವಾರයේ සමාප්ත